ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ 65 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ඔබ සම්මත වර්ෂයෙන් 2014 පෙබරවාරි මාසයේ 26 වෙනිදා අපිට දැන් කාලයේ පිට තියෙන ධර්මදේශනාව සඳහායි ඒ සඳහා සිටුම් දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු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 යදා ස්වාං ආවුසෝ ආයුහාමි තදාසු නිබ්බුය්හාමි තීති ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට නේවාසිකව මුළු දින සෑම අවස්ථාවකම කාලසටහනේ එක වේලාවක් වෙන් කරලා තියෙනවා ධර්ම දේශනාවක් සඳහා ඒකට අපි භාවනා ජීවිතය පැත්තෙන් කියන්නේ සුතානුග්ගහිතේ කියලා. සුත්තමේ ඥානය ලබා ගැනීම සඳහා අපි ඒකට දක්වන අනුග්‍රහයක්. ඉතින් ඒ සඳහා නිතරම මේ භාවනා කරන කෙනාට ඒ කරගෙන යන භාවනාව නිර්පද්‍රිතව එහෙම නැත්නම් ඉනේන ප්‍රශ්නට මුහුණ දීගෙන ඉදිරියට යාම සඳහා කළ යුතු අනුග්‍රහ පහක් ਸਰවචන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරලා තියෙනවා අනුගහිත සූත්‍රයේදී. ඒකේ පළවෙනි එක තමයි සීලානුගහිතේ. ඒක තමයි අපි නිවාසික භාවනා කරන සෑම උපාසක උපාසිකාවන්ට ඒ තම තමන්ට gedara දරවල කරන ඒ පංචිත් වෙනුවට මෙතන අටසිල් සමාදන් කරලා හිත අලුත් කරගන්න එහෙම නැත්නම් ධෛර්යයක් ඇති කරගන්න සීලේ පැත්තෙන් අල්ලුවක් දෙනවා ඒකට කියනවා සීල අනුගහිතයි කියලා. ඊට පස්සේ අරණ්‍යගත වීමෙන් රුක්ඛ මූලගත වීමෙන් ශූන්‍යාකාරගත වීමෙන් අපි පරිසරය වෙනස් කරලා දෙනවා අපේ පරණ පුරුදු ඒ හිත පීඩා දුක් කරදර අයින් කරලා අලුත් හිතක් අලුත් චිත්තක්ෂණයක් ඇති කරගන්න. ඉතින් කාලයක් තිස්සේ පීඩාවටපත් වෙච්ච නීවරණ යට වෙච්ච හිතක් ගලවනවා කියන කෙච්චර ලීසි නැති නිසා ඒ විදිහට සීලානුගහිතය එහෙම මඟතරක් මදි නිතරම සුතානුගහිතේ තියෙන්න ඕනේ එයාටන්ට ඇහෙන්න සලස්සන්න ඕනේ පුළුවන් තරම් ධර්ම කොටාස ඒ නිසා මුගක් කාලවට සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉච්ච සූත්‍ර පිටකය බොහෝ විට ඉදිරියෙන් තියා ගන්නවා ඒකෙන් නිදර්ශන අරගෙන එදා කාලේ වෙච්ච සීතිය අනුව අවස්ථානුකූලව සර්වඥාන්සේ ඉදිරිපත් කරපු කරුණු අපි සුත්තමේ වශයෙන් බෞසුත භාවයේ සඳහා අසුවිරු ඥාන සඳහා පොතේ දනව සඳහා ඉදිරිපත් කරගන්නවා. ඊට අමතරව සකච්ඡානුගායිතයක් කරනවා. සකච්ඡානුගායිතය කියන්නේ කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡා කිරීම. ඒ අනුගායිත තුන අනුව තමයි සමතානුගායිතේ විපස්සනානුගායිතේ කියලා භාවනාමය වශයෙන් සමත විදර්ශනා වශයෙන් මේක නිස්නින්ද වැඩෙන්නේ. ඉතින් ඒ අනුකහිත පහේ සඳහන් සුත්ත අනුකහිතේ තමයි අපි මේ එකතු වෙලා සාමූහිකව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරන වෙලාවේ දවල් එකඟ වෙච්ච විදිහට නැත්නම් යෝජනා කරගත්ත විදිහට මේ වැඩමුළුව සඳහා සර්වචන්නාංශ විසින් යේදනා දේශනා කරන්න යෙදිච්ච ඕඝතරණ සූත්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. යෝගතරණ සූත්‍රය සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ ඒක ඇතරම පොත් පහක් තියෙනවා සංයුත්ත නිකායට 1 2 3 4 5 කියලා. පස්වෙනි කාණ්ඩයත් නැවත පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා දෙකට ගන්නවා. කෙසේ නමුත් ඒ සියලු පොත්වල මුල්ම පොතේ ඉස්ලාම සඳහන් වෙන සූත්‍රය. මේක සර්වඥ දේශනාවේ ගාක් තැන් වලට සම්බන්ධ නිසා නික්තරම වගේ උද්දෘත කරලා දක්වන සූත්‍රයක් ඒ වගේම කිසිම කෙනෙකුට කියන්න බෑ මම මේක පරතට පැමිණලා තියෙනවා මම මේක දන්නවා කියලා මොකද හැම වෙලාවෙම අපේ ජීවිතය තුළ අපි නික්තරම මේ සූත්‍රය අනුව දක්ෂ නැති නිසා ප්‍රශ්න ඇති කරගන්නවා ඒ ප්‍රශ්න වලට Tamanටම Taman විසඳුමක් ලබාගෙන ගුරුවරෙක් වෙන්න ඒ සූත්‍ර නැත්නම් මේ ඕගතරණ සූත්‍රය ਸਰවචනාංශේ නැති තැන ਸਰවචනාංශී නියෝජනය කරනවා වගේ. ඒ මොකද ਸਰවඥ දේශිත මේ ධර්මයේ අපි කියන ධර්ම විනය කියලා මේකට කියන්නේ. ඒ ධර්ම විනයෙහි ප්‍රධානම ඉගැන්වීමක් තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ ඕගතරණ සූත්‍රයෙන් නිරූපණය කරන්න හදන්නේ එහෙම නැත්නම් රූපක මාර්ගයෙන් පෙන්වන්න හදන්නේ ඒ මධ්‍යම ප්‍රතිපදාවේ නැති කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක හැම කෙනෙකුටම අදාළයි. මේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් මාර්ග ඥානයක ඉන්නවනම් එහෙම නැත්නම් ඵල ඥානයක ඉන්නවනම් අන්නේ චිත්තක්ෂණේ විතරයි මධ්‍යම ප්‍රතිපදාව නැහැයි කියලා ඉන්නවයි කියලා කියන්න බුණා. අනික හැම වෙලාවකම මොනම හරි හේතුවක් නිසා අපි පක්ෂග්‍රාහී, අපි අංශභාගයි, අපි පැත්තකට ඇදිලා ඉන්නේ. ඉතින් ඇදිලා ඉඳගෙන තමයි අනින්ට ඇඟිලි දික් කරන්නේ. Taman ඇදව ඉඳගෙනයි අනුන්ගේ ඇද හොයන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේ ඕකතරණ සූත්‍රය සූද්ධ කරගත්තට පස්සේ කෙනෙකුට ඒ අනුන් වැරදි සීම සහ Tamanගේ වැරදි සෙවීම කියන නැත්නම් මේ චිත්ත පීඩාවලට මුල් වෙන මේ මූලික දේ පිළිබඳව ඥානයක් පහළ වෙනවා. එහෙම නැතිව සම්පූර්ණ විසඳෙනවා කියන එක නෙවෙයි කියන්න තියෙන්නේ. ඒ සම්බන්ධව ඥානයක් පහළ වෙනවා. මේ ඥානෙ පහළ වුණාට පස්සේ අනේ මේ දුක් මදිවට, කරදර මදිවට, චිත්ත පීඩ මදිවට මේ අනුන්ගේ දුක් හොයන්න ගිහින් තමන්ගේ දුක් වලට කනගාට වීම හරහා තවත් මේ කායට දුක් දෙන්න එපා. තවත් මේ හිතට දුක් දෙන්න එපා කියලා මේ ඕකතරණ සූත්‍රයේ ලස්සන මේ අජීර්ණ ලෙඩ කොට බේතක් වගේ එහෙම නැත්නම් අසමබර කෙනෙකුට සමබර භාවයක් වගේ ඇදට පැත්තට ඇලයින්මන්ට් සවුත් වෙලා දුවන වාහනයක ඇලයින්මන්ට් හදලා දුන්නා වගේ පුදුමාකාර අදාළ භාවයක් තියෙනවා ජීවිතේට ඒක නිවනට විතරක් නෙවෙයි පවුලක් නඩත්තු කරනකොට ආයතනයක් පාලනය කරනකොට එහෙම නැත්නම් සභාවක් මෙහෙවනකොට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට තමන්ගේ හිත කරදර ගන්න නැතුව ඉන්න මේ ඕගතරණ ක්‍රමය තේරුම් ගන්න. මෙතන ඕග කියන වචනේ පාවිච්චි කරන්නේ සැඬ වතුරකට. බොහොම වේගෙන් ගමා කරන වතුරකට ඕගය කියලා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් දිය රැල්ලකට, දිය වැලකට ඕග කියන වචනේ පාලියේ සඳහන් වෙනවා. ධර්ම විනයේ ඒකට කාමෝග දිත්තෝග අවිජ්ජෝග භව ඕග වශයෙන් හතරක් සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා හැම කෙනාම ඒ හැම දිශාවට ගලන මේ දීරැඩි වලින් පීඩා වෙන පඬරලක් වගේ හිත නිතරම සැලෙමින් තියෙන්නේ ඒක නිසා ඒ ඕග ධර්ම විනීපයෙන් සඳහන් වෙන්නේ කහඳුනා ගැනීමත් අපිට මේ සූත්‍ර සාකච්ඡාවේදී කරගන්න අවස්ථාවක් ලැබෙනවා සූත්‍ර මේ වශයෙන්. ඒ වගේම මේ වගේ සැඩ වතුරක් දීවලක් අරහා පීනන පීනන කෙනෙක් කල යුතු ගත යුතු උපක්‍රම පිළිබඳවත් මේකේ සාකච්ඡා වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට නැත්නම් මේ සූත්‍රයට මුල පෑදෙන්නේ ඒ සංයුතනිකායේ මුල් කොටසේ නම් කළ තියෙන විදිහට දේවතා සංයුත්තේ කියලා කියන්නේ දේවතාවෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒ දේවතාවා ආන ප්‍රශ්නේ කතන්නකෝ මාර්ස ඕක මතරින්ති කියලා. ඒ దేవතාව ගොඩාක් කල් මිනිස්සු දිහා බලන් හිටියා. ඒ මොකද దేవතාවන්ගේ ඖෂධ දිග නිසා එක්කෙනෙක්ව සමබර නැහැ. ඔක්කොම කොරයි මේ ලෝකේ. ඔක්කොම භාගයට පැත්තට අදිනවා. මේ පැත්තට අදින නිසා හැම කෙනාම එක තැන කරකැවෙනවා. ඒක නිකන් මේ සුලියකට අහුවෙච්ච කෙනෙක් වගේ තමන්ගේ රුචි අරුචිකම් ටික වටේට කරකැවි කරකැවි ඒකෙන් විඳින්න පුළුවන් පුදුමාකාර දුක් විඳ විඳ ගත කරනවා. ඉතින් මේ දේවතාව දැක්කා. ਸਰවචනහන්සේ එහෙම චපල වෙන්නේ නැතුව ඍජු මාර්ගයකින් ඒකට වුණා. ඒකට වෙලා ඒ උන්වහන්සේ චිත්ත පස්ස වෙන කරන්න රාජකාරියක් නැහැ. මේ එකතන කරකැවෙන ජනතාවට මේ එකතන කරකැවීමෙන් ඇති ක්ලාන්ත ගතිය, වමන ගතිය, වක්කාර ගතියට බෙහෙත් හොයනවා. මේක කෙලින් ඵලයල්ලයි කියලා. ඉතින් අනික ඔක්කොම ගුරුවරු කක්කොට්ට වගේ Taman ඇදට යන ගමන් ගෝලයන්ට කෙලින් යන්න උගන්වනවා. Taman වැද්දෙක්ව ඉඳගෙන දරුවන්ට ශිෂ්ටාචාර වෙන්න උගන්වන වැදි බණ තමයි. ඉතින් මේ දේවතාව දැක්ක සර්වචනන්සේ බොහෝම කාලයකට පස්සේ කියන්නේ කල්ප ගානකට පස්සේ මිනිස්සු කෙලින් ගිහිල්ලා කෙලින් යන ගමනක් උගන්වනවා. ඒ නිසා සවැත්වර සර්වචනාංශේ වැඩ ඉන්න අවස්ථාවක රාත්‍රියේ පූර්ණ මූල කල්ලි කිවිච්ච වෙලාවක සවැත්වරේ කාලෝක කරගෙන ඇවිල්ලා කතන්නකෝ මාර්ෂ ඕගමතරංකි කියලා මාර්ෂ මේ තම දේවතාවුන් සර්වචන සමත්‍රණය කරනකොට කියන්නේ නිදුකානන් වහන්සේ කියන නම නිදුකානන් වහන්සේ කෙසේ නම් මේ සැඬ වතුර ඊතර කෙතර උනාද කොහොමද මේ සැඬ වතුරින් ඊතර උනේ කියලා. එතකොට ਸਰවචනහන්සේ අනාදාන අනාදාහං ආවුසෝ අනායුහං ඕකමතරෙන්ටි කියලා මම හදිස්සි වෙන්න ගියෙත් නෑ ඒක තන ටැග් ගහන්න ගියෙත් නෑ මෙන්න මේ විදිහට මං ඊතරුණයි කියලා බොහොම ආර්ය විවරයෙන් අර දේවතාවට උත්තරයක් දෙනවා. ඒ දේවතාව ඊටාම අහිංසකව ඊට යටහත්පත් කියනවා මට තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ කියලා. මොකද මේ සා ගැඹුරු බරපතල කෘත්‍යයක් අනාදාහං අනායෝහං මම එක තැනක ගැටෙන්නේ ලැබගන්නෙත් නැතුව කුලප් වෙලා හදිසිය දුවන්න යන්නෙත් නැතුව මේ ගමන ගියයි කියලා. එතකොට සර්වචනහන්සේ දේවතාවට තේරෙන්නේ නැති වෙච්ච වෙලාවක කියනවා යදාස්වාං ආවසෝ සම්තිත්ථාමි මම යම් වෙලාවක වැත්නි නිදුකණී නිදුකානන්ව නිදුකානනි කියලා දේවතාවට ආමන්ත්‍රණ කරනවා යම් වෙලාවක läගගත්තා නම් වේගය අඩු වුණා නම් තදාස සම්නිශීදාමි මම එදාට ගිල ගන්නවා වතුර ගිලිනවා ඒ වගේම යදාස්වාං ආවසු ආයුහාමි තදාස නිබ්බුයහාමි යම් විදිහට ඕන රෙඩි දඟලන්න ගියා නම් දිලට ගහගෙන යනවා මම කලබල වෙන්නේ නැතුව එකතන läග ගන්නෙත් නැතුව දිගල කැපුවයි කියලා ඉතින් මෙච්චරයි සූත්‍රය බොහොම කෙටි සූත්‍රයක් පස්සේ දේවතාවගේ උදාන ගාතාවකින් ඒ දේවතාව සතුටු වෙලා කියන සතුට ප්‍රකාශයකින් සූත්‍රය නිම වෙනවා. ඉතින් මේකෙදි මේ තියෙන මේ පෙන්වන්න හදන මේ කතාවේදී ਸਰවචනාංශි මේ ගංගකට සංසාරයේ ඕගය නැත්නම් සංසාරේ ඡණ්ඩ වතුර සම කරලා සංසාරේ ඉගොඩ වීම පෙන්වලා දෙන්නේ කලබල වෙන්නේ නැතුව එක තැන ටැග් ගහෙන්නෙත් නැතුව, එක තැන මෙට්ටහි වෙන්නෙත් නැතුව, එක තැන පල් වෙන්නෙත් නැතුව මම දීවල කැපුවයි කිය. ඉතින් මේක මේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්නන විවරණයක් එහෙම නැත්නම් නිරූපණය කිරීමක් මේකේ තියෙන. ඉතින් හොඳට ගැඹුරෙන් බැලුවොත් පේන්න තියෙන්නේ මේ තරුවචන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලකම සඳහන් වෙන මේ වීරිය සමබර කිරීම වේලාවට ගැළපෙන වීරිය යෙදීම පිළිබඳව විශේෂණය කිරීමක් වගේ පේන තියෙනවා. ඒ මොකද අපි එදිනදා ජීවිතයේ කාම ලෝකයේ යම් ප්‍රමාණයකට වීර්ය කරලායි අපි මේ தත්තට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් එහෙම ඒ සටනින් පෙරදිච්ච අය නෙවෙයි. ඒ සටනින් 100ක් තියෙන්නේ නැති වුණාට අනෙකුත් බොහෝ දෙනෙක් අතර ඔළුව උස ගන්න පුළුවන් මට්ටමකට Taman තුල යම් වීරියක් තිබිච්ච කෙනෙක්. ඒ කොච්චරද වීරිය තිබුණේ කියනවනම් ඒ Taman ඒ කාම ලෝකයේ එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ ලැබපු ඒ දක්ෂතා, ඒ ශිල්පීය ඥාන, ඒ ලාභ කීර්ති ප්‍රශංසා තියේදී මේක මදි මම ලෝකෝත්තර පැත්තක් එහෙම නැත්නම් මේ ලෝකෙට විතරක් මදි පරලෝකෙටත් මම වීර්යවන්ත වෙන්න ඕනෑ කියන පිළිසක තමයි යෝගී කියන නම පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ පිළිසෙට වීර්යයක් තියෙනවා. නමුත් ඒ තියෙන වීර්ය ගේහසිතයි, ආමිෂයි, ගෘහාශ්‍රිතයි, වස්තු සම්බන්ධව පමණයි තියෙන්නේ. ඊට පස්සේ මේ පිළිස දැන් ආර්ය ධනයක් උපයන්න හදනවා. සප්ත ආර්ය ධනයක් උපයන්න හදනවා. සද්ධා මේ හිරියෝතප්ප සද්ධා විරිය සති ආදී ආර්ය ධනෙ උපයන්න ගියාම අර ලෞකිකව තිබුණු වීරිය මේකට කෙලිම පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇති කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. වෙන විදිහට කියනවනම් ලෞකික ජීවිතයේ සාර්ථකත්වයක් තිබිලා එහෙම නැත්නම් හොඳ උපදී සම්පatti භව සම්පatti තියෙන කෙනාට විතරයි මේ ශාසනය වැඩ කරන්න පුළුවන්. උංගු දෙනෙක් හිතන විදිහට කලකිරිච්ච වෙලාවට මේ ශාසනයට ආවට මොකක්වත් හම්බ වෙන්නේ නෑ. වැරදිච්ච වැරදිච්ච කලකිරිච්ච වෙලාවට මේකට ආවට මේ ඒ කැලකිරීමට උත්තර මේකේ නෑ. මේකේ උත්තර තියෙන්නේ ඒ තිබුණටත් වඩා තව දියුණු වෙන්න උනන්දුව තියෙන, පෙරපින තියෙන කෙනාට විතරයි. ඒක නිසා මේ ලෞකිකව එහෙම නැත්නම් අපි කියන ගේහසිතව, ගෘහාශ්‍රිතව තියෙන වීරිය අපි 아무තු පණ බෙවිල්ලක් පණ බවනවා මෙතන. මෙතන තියෙන වෙනස තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක වලට යන වීරියක් නෙවෙයි මේක. අරචෙදී ඒ වීර්යයට අපිට ප්‍රතිලාභ වශයෙන් ලැබුණේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් මේ දෙක තීරුම් ගන්න හරියම. ඒ මොකද යම් තැනක් කටයුත්තක් කරනකොට ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවනම් ඒ වැඩේ උනන්දු කිරීම වැඩේ මාර්ගෙම සිද්ධ වෙනවා. ලැබෙන ලාභය නිසා ලැබෙන ප්‍රශංසාව නිසා තෑග්ග නිසා විතරංග ඉදිරියපත් වෙනවා. නමුත් මෙතන ආරම්භයේ සිනම් යම් ප්‍රමාණයකට යම් යම් ලාභ ටිකක් හම්බ වෙනවා. චෛසික ධර්ම ටිකක් පණ ගැටිලා එනවා. නමුත් අවසානයේට යනකොට අපි ලාභ සත්කාර සම්මාන વિશે ඉක්මවන්න වෙනවා. ඉක්මවනකොට මොකටද මේ උනන්දු වෙන්නේ කියන එක අන්නර උනන්දුවේ කුසල ඡන්දේ විශාල මොට වීමක් සිද්ධ වෙනවා. මේක හරි අමාරුයි විස්තර කරන්න. හිතන්න බෑ අපිට මේ දවස් ටික ඇතුළත ඒ තරම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් උත්සාහ කරමු. ඒක මම හිතන්නේ කිසිම දාර්ශනිකයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ලෞකික ජීවිතේ අපිට තියෙන මේ දක්ෂකම් මේ භෞතික ජීවිතේ අපේ තියෙන දක්ෂකම් මේ ආධ්‍යාත්මික ජීවිතයට යොදනකොට ඒ ආධ්‍යාත්මික ජීවිතයේදී කොච්චරක් අර කියන දක්ෂකම් අර කියන විදිහට ලාභ සත්කාර සම්මාන ශීලෝක කියන එදිනෙදා කුට්ටිය කඩා ගන්න එකිනෙකා මඩිසල තර කර ගන්න එදිනෙදා තරඟ කරන ඒ භෞතික ලෞකික දැනුම මේකට හරවනකොට පුදුමාකාර කීකටු වීමක් කරන්න වෙනවා පුදුමාකාර සංවරයකටපත් කරන්න වෙනවා පුදුමාකාර ශීලචාර සත්‍යකටපත් කරන්න වෙනවා නොකලොත් අර වීරිය නිසාම මේකේනා නැස්ති වෙනවා. මේ නිසාම භාවනා හරහා නොවිදිනා දුකක් විදියට. ඒකට වලක් කරනවා. භාවනාවට එන 195කට වැඩි පිරිසක් මේ දුකේ läකලා අනවශ්‍ය විදිහට මේ ශාසනය වැරදිට කතා කරනවා. Taman දුක් විඳිනවා. නමුත් තේරුම් ගත්ත දවසේ මම මේ ඕනටදී තටමඬ ගිහිල්ලා එනත්තම් ඕනටදී බුදියන්න ගිහිල්ලා ඕනටදී කුසීත වෙන්න ගිහිල්ලා මම වටලවාගෙන තියෙන්නේ මෙන්න මේ උනන්දුව උනන්දු අඩුගතිය ලැබෙන ලාභයට සත්කාරයට වාංගු කරලා කියන මනුස්සයාට නම් යෝගාවචරය කියලා කියන්න අමාරුයි. මට මේ මේ දේවල් ලැබෙන නිසායි මම භාවනා කරන්නේ මේකයි මේකයි කියලා හරියට භාවනාවට කල්ැතු අපි හදාගන්න සැලසුමක් නැති කෙනෙක් නම් ලෝකේ නැහැ. ඕනම කෙනෙක් අඩු ගානේ නිවන හරි ගමන්නේ ලබා ගන්නයි භාවනා කරන්නේ. පින් ලබා ගන්නයි ස්වර්ග සම්පatti ලබා ගන්නයි අහසෙන් යන්නයි දිව්‍යඥ ඥානය ලබන්නයි নানা ප්‍රදේවල් හිතාගෙන ඉන්නවා ඒකෙන් තමයි මේ වැඩේට බහින්ද Javaය ගැම්ම කුසල ඡන්දය ශ්‍රද්ධාව ඇති කරගන්න. නමුත් සර්වචනාංශයේ මේ පෙන්නන පාර යනකොට ඒ කෙනා ඒ තියාගත්ත අභිමතාර්ථය සීඝ විපරිණාමයකට ලක් කරනවා. අපි නිවන කියන එක කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඒක පිළිබඳව තියෙන අදහස ඒක පිළිබඳව තියෙන මතිමතාන්තර හිතුවට වැඩිය 100 100ක්ම වෙනස්. ඒ වගේම අපි හිතුවනම් නිවනේ මේ මේ භාවනා කරන මේ මේ දේවල් ලැබෙයි කියලා. ඒ ලබන්න ඒ හිතන හැම දෙයක්ම තන්නේ කර කෙලස් පදනමකින් ඇවිල්ලා තියෙනවා. හිත සුද්ධ වෙන්න සුද්ධ වෙන්න තමයි ඒ හිත දැනගන්නේ මොකටදයි මෙච්චර අපි ගෙවල් කීවල් අතහැරලා ඇවිල්ලා භාවනා කරන්නේ. මොකටද අපි මේ විදියට මේ නාති පිළිසත් හැල්ලවිල භාවනා කරන්නේ මොකටද මේ අපි අටහත් පහත් භාවනා කරන්නේ කියලා ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ Tamange ඒ අවිමතාර්ථයේ තේරුම් ගන්න ඉතින් නමුත් ඒ අර මුලින් මුලින් භාවනා උනන්දු කරවීම සඳහා අර තාම ආධුනිකව ඉන්න යෝගාවචර විවිධ හීනමවා ගන්නවානේ. ඒ හීන මුලදි මුලදි ටිකක් උනන්දු කරවලා දෙනවා. නන්ද කුමාරයාට කිව්වේ සුරංගනාවියක් දෙන්නම් කියලා. නන්ද කුමාරයා ගෙදරින් අඬ ගන්න ගිහිලි වෙලා තාම ජනපද කල්යාණය ගැන පිළිබඳ හිත පහල කරගෙන ඉන්නකොට ਸਰවචනාංශي ඔක්කොම වැඩ තියලා අඬ ගන්න ගිහිල්ලා මගදී ගිනිගත්තද මේ හේනක හිටව කුළුටු වැඳිකුත් දකින්න සලස්සලා ගිහිල්ලා සුසංගනා දිවි ලෝකෙට ගිහිල්ලා පෙන්නවා මේෙන් බලන්න මේ කට්ටිය කොච්චර ලස්සනද අංගපසංග මෙවැනි අංගපසංගක් කෙනෙක් ගන්න එකක්ද හොඳ නැත්නම් අර නවතරින් කාරලු වැකිලෙන මනුස්සාංගනාවක් ගන්න එකද කියලා. ඉතින් ඒකට නිකම්ම තේරුණා නන්ද කුමාරයාට අර අම්මන්ඩි ගත්තොත් එහෙම සන් පවුඩර් වලට කොච්චර වියදම් කරන්න ඕනද? දිව්‍යාංගනාවක් ගෙනවත් මොකක්වත්ම නැහැ. කෙලින්ම රත්තරන් නැත්තම් හඳුන් වලින් ඇදුව වගේ අනේ ස්වාමීන් වහන්සේ මේකක් හම්බ වෙනවා හොඳයි. මට හරියට වෙන්නේ මේ මනුස්ස කාන්තාවක් අර මඟ දෙකපු කුරුටු වැඳිට සමාන කරලා. හොඳයි එහෙනම් ටිකක් උත්සාහ කරලා භාවනා කරන්න දෙන්නම් කිව්වා. බුදු කෙනෙක් හිතනද බුදු කෙනෙක් ඒ වගේ උපමාවකින් ඒ වගේ රූපකයකින් ඒ වගේ උපක්‍රමයකින් කෙනෙක් භාවනාවට යොමු කරනකොට ලෞකික දේවල් දෙන්නම් කියලා හෝ උනන්දු කරනවා උනන්දු කරලා හැබැයි බුදුහාමුදුරුවෝ වගේ කියන්නේ මේ හාමුදුරුවෝ බැඳගෙන භාවනා කරනවා ගස් මුලට. ඒත් ළඟින් යන පොඩි හාමුදුරුවෝ අහනවා සුරංගනාව ලස්සනද? හම්බුණාද? සුරංගනාවකට ඔය භාවනා කරන්න කියනට අර ආම්සොලට කාපු දේවල් වමනේ කරන්න හිතෙනවා. පොඩි එකක් දන්නවා දැන් මේ තටමලා භාවනා කරන මෙතෙක් කල නොතිබිච්ච එක කරන්නේ අර සුරංගනාව පිළිබඳ හැඟීම නිසා. පස්සේ ඒ නන්දහාමසොලට ජනපද කල්යاني කලිමා මතක වුණා. පස්සේ තේරෙනවා මේ ඉච්ඡර කැපකිරීමක් කරලා මම මේ ඔක්කොම කරන්නේ එවැනි සුරංගනාවක් ගැන අපේක්ෂාවෙන්ද කියලා ඒක පිළිබඳව හිත මන්ත්‍යස්ත භාවයට එන්නේ එන්නේ එන්නේ එන්නේ භාවනා වැඩෙන්න පටන් ගත්තා. ඒ නිසා මුලදී භාවනා කරන්නන් සඳහා යම් යම් ආකාරයක පෙළඹවීම ශ්‍රද්ධාව ඇති කර ගැනීම කරාට උදුවට මතක තියාගන්න මේ භාවනා ජීවිතයේදී ඒ ශ්‍රද්ධාව 100%ක්ම ගෙවෙනකම් භාවනා කරන්න වෙනවා. තමන් අර ඇති කරගත්ත ශ්‍රද්ධාව අසද්දෝ කියන තැනට යනකම් භාවනා කරන්න. ඉතින් මේක ඒ නිසා තමන් ඉස්සරහින් තියාගත්ත අභිමතාර්ථය 100%ක්ම විපරිණාමයටපත් වෙද්දිත් භාවනාව අතන ඇර කරන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ සැඩ වතුරේ කොට වෙන්න පුළුවන්. නමුත් ඒ කටහිට සිද්ධ වෙන්නේ ජවනිකාවෙන් ජවනිකාවට නිසා තමන් පටන් අර ගන්නකොට තිබුණ එක මතක නැති වෙනකම් භාවනා කරන්න. මම මේ මේ දේවල් වලට පෙළඹුණේ භාවනාවට මේ මේ දේවල් ලැබෙයි කියලා යමක් හිතුවනම් ඒ සියල්ල විපරිණාමයටපත් වෙලා ඒව කාලය වෙරිසලාට යට වෙනකම් එහෙනම් ඒව අමතක කරලා භාවනා කරන්නේ භාවනා කිරීම සඳහායි කියන දක්වා එනකම්ම ඒ ওই කියන මාර්ග ඥානයක් අපල ඥානයක් ලැබෙන්නේ. ඉතින් මේක සිද්ධ වෙනවා ඒක චිත්ත නියම ධර්මයක්. ඒ නිසා සර්වඥාන්සේ මුලදී උනන්දු කරනවා. උනන්දු කරලා කරගෙන කරගෙන යනකොට ඒ අවශ්‍ය කරන දේ ලැබෙනකොට ලැජ්ජා හිතෙනවා. අනේ මම එළඹෙනකොට පෙළඹෙනකොට පෙළඹුණේ මොන වගේ දෙයක් හිතාගෙනද දැන් ඒ වෙනුවට ලැබිලා තියෙන මේ නෛර්යානික සී සද්ධර්මය මම අර හිතපු කුණු කන්දලකට කොහොම සමාන කරන්නද ඒ නිසා ඔය මිරින්ද පඤ්ඤා පසු කාලීන තේරවාදයක තියෙච්ච පොතක් ඒකදී මිරන්ඩ කියන රජුරොත් නාගසේන ස්වාමීන් වහන්සේත් අතර ඇතිවෙච්ච දෙබසක් යන්නේ මිරන්ඩ කියන රජුරෝ ලෝකෙම වාදයට දක්ෂ කෙනෙක්. එයා කොටි දාගෙන හිටියේ. පස්සේ ආරංචි වෙනවා ඉන්දියාවේ මේ නාගසේන කියලා රජෙක් හාමුදුරු කෙනෙක් ඉන්නවා. හරි දක්ෂයි. ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන් කියලා මේ ආයිතිසේනකත් එක්ක ඇවිල්ලා සාමකාමීව තානාපති කෙනෙක් වශයෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තට පස්සේ ඉනේන ප්‍රශ්නට උත්තර දුන්නා. ඉතාමත්ම දක්ෂව. පස්සේ මේ රාජ්‍යරෝ එකට යටහත් පහත් එකඟ වෙලා නැත්නම් බාහිර අරගෙන ඇහුවා ඔබ වහන්සේ මේ දැනුම දැනගෙන මට මෙහෙම දැනුමක් ලැබෙනවා මම මෙන්න මේකටයි යන්න කියලා හිතලාද පැවිදි වුණේ කියලා. ඊළඟට පැවිදි වෙන කාලේ මම අවුරුදු 13 14 කොල්ලෙක්. මට මෙලෝ දෙයක් තේරිලා නෙමෙයි මම පැවිදි වෙන්නේ. අම්මයි තාත්තයි ගිහලා පන්සලට බාර දුන්නා. එතන ලොකු ආමතුරු අතුගාපන් කිව්වා, වඩිකන් හොදපන් කිව්වා, පොත් කියෝපන් කිව්වා. කියවගෙන කියවනේ යනකොට උපසම්පදා වෙන්න ඕනකෝ පැවිදි වෙන්න ඕනකෝ මම දන්න දෙයක් නෑ. ඔන්න ගිහිල්ලා අන්තිමට මම මෙතෙන්ට එනකොටයි දන්නේ මේ මුළු පැවිද්දම යොමු වෙලා තියෙන නිවනට බා. නමුත් මං ගෙදරින් පිටත් වෙනකොට මට මොනවක්වත් දෙසුන්නේ නෑ. නමුත් මේ සම්ප්‍රදාය නිසා මම ওই කරගෙන කරගෙන ගියා. දැන් නම් මට තේරෙනවා එදා මම මේකට පෙළඹුණේ මේ කිසියම් හැඟීමකින් නෙවෙයි. ඒ නිසා මා තුළ මගේ අභිමතාර්ථය 100%ක්ම විපරිණාමයටපත් වෙනවා. මේකට ගියෝ කැමති නෑ. ගියන්න ඕනේ තමන්ගේ නම්බු රැකගෙන, තමන්ගේ තාන්නමාන රැකගෙන, තමන්ගේ රුචි අරුචිකම් ටික රැකගෙන නිවන් යන්න. ඒක ඉතින් වෙන්නේ නෑ. ඒක අල්ලන තාහකල් අපවස කරකැර. ඒක තමයි මේ එක තැන ගිලෙනවා එතන රැළට ගහගෙන යනවා. ඉතින් ගිලෙන එකත් නැතුව කරන්න බෑ. ගහගෙන යන එක නැතුව කරන්න බෑ. එතකොට දැනගන්න පුළුවන් මම මේ එක තැනක ගිලෙනවාය. එහෙනම් මම මේ ගහගෙන යනවායි කියලා එහෙනම් බුදුහාමුදුරුවෝ දැක්කා වගේ තමයි. නමුත් මේ ගිලෙද්දි Taman දන්නේ නැත්නම් මම මේ ගිලෙනවද ගහගෙන යනවද මධ්‍ය ප්‍රතිපදා කියලා හොයාගන්න බැරි නම් ඉතින් ඒකට ගොක් බනහන්න වෙයි. ගොක් භවනා කරන්න වෙයි. ගොක් කමඨාංශුත කරන්න වෙයි. ඒ වුණත් අහපු අහපු බණ වලට බණීවි. සුද්ධ කරන සුද්ධ කරන කමටහඬ දොස් කියාවි. දකින දකින කෙනාට දොස් කියාවි. මම මෙච්චර උනන්දුවෙන් භාවනා කරනවා. තාම බැරි වුණානේ මට මේ ඉතිවල කපාගෙන යන්න කියලා. ඒක නිසා මේ සූත්‍රයේ තියෙන ප්‍රධානම දේ තමයි Tamanටම දැනගන්න පුළුවන් නම් මම මේ එක තැනට ඇග් ගහලා ගිලෙනවද? එහෙනම් මම මේ තඟලන වැඩිකම නිසා දියරලට ගසාගෙන යනවද? එහෙනම් මේ දෙක නැතුව මම මේ සම්වරලා කම්බිය විදින්න වගේ උස් බයිසිකල් එකක් පදින්න වගේ තනියේ දණ්ඩක යන්න වගේ හිමීට හිමීට දෙපැත්තේ අනතුර දැක දැක දෙපැත්තේ අනතුරට ඇඟ හීතල වෙමින් උස තාප්පයක් දිගේ ඇවිදින කෙනෙක් වගේ ඉදිරියට යනවා කියලා දන්නවනම් මට තේරෙන විදිහට නිවන් දකින්න ඕනේ ඒම ඇති. ඒකම නිවනකටත් වැඩි. මොකද හැම චිත්තක්ෂණයකම ධර්මයමයි. හැම චිත්තක්ෂණයකම හේතුඵල ධර්මයමයි පේන්නේ හැම චිත්තක්ෂණේ මධ්‍යම ප්‍රතිපදාමයි මොන ප්‍රශ්නයක් ආවත් එයා කපාගෙන බහින්නේ රත්විච්ච පීයකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන බහින්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ ක්‍රම සහ විදි තමන්ගේ ශිල්පීය ක්‍රමයට මේ එනේන ප්‍රශ්නයක් කරා යනකොට ඒක එකක්ක ප්‍රශ්නයක් විදිහට පේන්නේ. ඒක පේන්නේ නිකන් මේ මගේ ආයුධේ පන්නරේ තියාගන්න හම්බෙච්ච කරගලක් වගේ. කරගලේ මදින්නේ කරගලත් එක තරහට නෙවෙයිනේ ආයුධේ පන්නරේ තියන්නේ. කරගල පන්න ආයුධයට වැඩිය හයියයි. ඒකේ මදිනකොට මදිනකොට මැදෙනකොට මැදෙනකොට මධ්‍යම ප්‍රතිපදා නිකන් තිලිසෙන පිහිදාරයක් වාගේ එන්න එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට දුක කියන්නේ ඊට පස්සේ පේන්නේ මට පන්නරයක් දෙන්න විශ්වලාගෙන ආපු සුභාශිංසනයක් වාගේ. ඒක නිසා මේ බාධා පැමිණෙන එක වරින් වර නිමක් නෙලා හුම්මකට ගන්න බැරුව යන්නේක වරක ගසාගෙන ගිහිල්ලා මොකද උනේ කියලා දන්නේ නැති එක සරුවචනාංශගේ අන්තිම භවයේ කීපවතාවක් සිද්ධ වුණා. මේ පස්චිම භවික මහබෝසතාණන් වහන්සේට සම්මා සම්බුදු වෙන්න ඉපදිච්ච මහබෝසතාණන් වහන්සේට ඒ දවස් 7 ඇතුළත වප්මගුල් උත්සවයේදී ධ්‍යාන ලැබිලා උඩ පාවෙලා දඹගස්වල හේවනල් ඔක්කොම Taman දිහාට ඉච්චි ඉච්චි බව එක විදියක ඇතුළට නැමීමක් මටත් පුළුවන් මම දන්නවා කියන හැඟීමෙන් ආවා නමුත් ඒත් එක්කම එතුමට සිතාත ඔය කියන පුංචි දවස් ගානක් ඊට පස්සේ ගිහි ගියත් හැරියට පස්සේ හිතලා තියෙනවා ඒ තරම් ලැබෙන සැපය සත්‍ය සොයා යන තවුසෙකුට ගැළපෙන්නේ නැහැ කියලා. මේක manuss ලෝකේ ලබා ගන්න බැරි જાති සැපයක් මේ ධ්‍යාන සුඛය. ඒක නිසා ධ්‍යාන සුඛය අනිත් පැත්ත හරවලා නැත්නම් ඒකේ අනිත් පැත්ත තියෙන අත්කිලමතාන යෝගයට ගියා මේ ලෝකේ මිනිස්සෙකුට වෙන කරන්න බැරි විදිහේ දුෂ්කරවතක් පිරුවා. එතකොට අතිධාවනේ. අතිධාවනෙන් ගිහිලා මේ කාටවත් මේ විදිහේ නොකරන බින්න බෑ. කාටවත් මේ විදිහට ඇඳුන් නැතුව ඉන්න බෑ. කාටවත් මේ විදිහට න්යායින් ගෙපෙන්ගලා ඉන්න බෑ. කාටවත් මේ විදිහට රජපතර ඉන්න බෑ. මට පුළුවන් කියලා ඒ අවසාන භවයේ ඒ දුෂ්කරවත පුරනකොට දැඩි අතිධාවනයක ගියේ ශරීරයේ බඩ අත ගන්න පිට අත ගෑවෙන තරමට යනකම් කුෂ වුණා. වැසිකිලි කරන්න හරි කියලා ඉඳගත්තාම වැසිකිලි කරලා වෙනවල නැගිට ගන්න බෑ කලන්ත හැදලා වැටෙනවා. ගොපල දරුවන්ට පේන්න බෑ හොයන්න බැරිලු මේක මලකුණක්ද පණ තියෙන එකක්ද කියලා. ඇට සැකිල්ල විතරයි වකුට වෙලා තියෙනවා. ඉතින් සමාන ගොපල දරුවට ඇවිල්ලා ඇඟට මුත්‍රා කරනවලු මිනිහක් කියලා හිතාන. ඉතින් දඟලනකොට ඒක ගොපල දරුවෙක් ඇවිල්ලා එලිච්චියගේ තන පීරකින් තනයකින් කිරික කන රැමලු ඒකලේව කාලෝ නැගිට්ටි. මේ රජ වෙන්න සක්විත රජ වෙන්න හිටපු මේ මේ රජපැටියේ බුද්ධහංකුරයන් වහන්සේ නම නමුත් ගියා කෙලවරටම අතිධාවනේ මට කාටවත් කරන්න බැරි වැඩ කරලා නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් අන්තිමට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ළඟ ආය ධ්‍යාන භාවනාත් කරා කිසි තැනකින් මැද අහුනේ නැහැ. මේ අවුරුදු 35ක් වෙච්ච තරුණයෙකුට එදා ඇති වෙච්ච බලාපොරොත්තු සුන්වීම සේයාවක්ක් තියෙනවා නම් පොතක් ඉවර කරන්න හම් වෙන්නේ නැහැ ලියලා මෙච්චර කැපකිරීමක් කරලා මෙච්චර පාරමිතා පුරලා මෙච්චර දුෂ්කරවතක් පුරලා කීට්ටුවකටත් ඇවිල්ලා නැහැ කොහොමරි බුදු වෙන දවසේ ඉස්සල රාත්‍රියේදී හිතලා තියෙනවා මම අර වප්මගොල් උත්සවයේදී අතහැරලා දාපු හොඳ නැහැ කියලා සැප වැඩි කියලා අතහැරලා දාපු ඒ හිත හැල්ලු වෙච්ච ධානා සුඛයට හිත දැම්මොත් මොකද කියලා. ආර්ය පරිශ්‍රණී සූත්‍රයේදී සර්වඥාන්සේ නැවත සලකා බලනවා. අවුරුදු 6ක්ම කරා පේන තෙක් අහනක සුදු පාටක්වත් පේන්නේ නැහැ. ආලෝක මාත්‍රාවක්වත් නැහැ. සහැල්ලුවක් ඇත්තෙත් නැහැ. දිගටම බලවෘත සුමුයි. හැබැයි ඒක ඒ මහා බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් ඒ දුෂ්කරවත පුරණ එකට දැහැන්න තියෙන ඔය මේ පාකිස්තාන් වල හදපු ඒ ලෝකඩ පිළිමේ ඒක ප්‍රසිද්ධයි ඒක කවුරුත් මේ කැලෙන්ඩර් වලට ගහනවා පත්‍ර වල දානවා ඒක දිහා බලනකොටත් පේනවා S2 කිසිසේත් බලාපොරොත්තු සුන්විචි ගතියක් නැහැ. ඇඟ කෘෂ්ණ කෘෂ්ණ වෙලා කෘෂ වෙලා සිවුර කඩාන වැටලා ඉරාට පෙළ කරත් එක මේ පොළතු දිරච්ච කරත් එක ගරාජි ටික වගේ පේන්න තියෙනවා. නමුත් මනසේ කිසිසේත්ම බලාපොරොත්තු අතර දැමීමක් වෙලා නැහැ. අන්තිම දවසේ රාත්‍රියේ තමයි හිතිලා තියෙන්නේ අර අහක දාපු එපයි කියපු සැප වැඩි කියපු ධාන සුඛයට ගියොත් මොකද වෙන්නේ කියලා. ඒ වෙනකොට පිරිච්ච කලයක් වගේ තිබුණු ඒ මනස වහාම ධාන සුඛය හරහා ඒ මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. ඒත් එක්කම ත්‍රිවේදිය ත්‍රිවේදයේ පහළ වෙලා උන්වහන්සේට හිතා ගන්න බැරි වුණා මම මෙතෙක්කල් ගත කරලා තියෙන ආදර්ශවත් චරිතයක් නෙවෙයි. වැරදි චරිතයක්. වැරදි නියෝජනයක්. නමුත් උන්වහන්සේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ මේ සියල්ලම සූත්‍රයක් බවට පත් කරලා දේශනා කරනවා. උන්වහන්සේ දන්නවා භාවනා කරන හැම කෙනාම ඉන්නේ වැරදි පාරේ කියලා. ඒක දෝෂයක් නෙවෙයි හැටි එහෙම තමයි. ඒ නිසා මම මෙන්න මේ මේ ටික කරලා තියෙනවා. උඹලත් දැන් ඔන්න ඔය මොනවාරි මෝඩකම් කරනවා නම් මන් දිහා බලලා මේක අහලා අනේ වෙච්ච මෝඩකම් දෙන්නට තරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා නොකර හිටපල්ලා කියන ඔය සූත්‍රය තියෙනවා. නමුත් සාස්තුන් වහන්සේ නමකට එහෙම නැත්තම් කියනවා නම් බුදු වෙන උත්මේකට ගැළපෙන වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ චුටසීනාද සූත්‍රේ මා ආර්ය පරිශන සූත්‍ර කියවනකොට ඇඟ කිලිපොළනවා උන්වහන්සේ අරගෙන තියෙන මේ ප්‍රයත්නය දැන් අපි මේ තටවන්නේ අපි මේ දුක් වෙන්නේ අපි එකෙන් 16න් එකක්වත් 16න් 16න් පංගුවක්වත් කරන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙනවා අපිත් හොඳ යෝගාවචරයෝ කියලා. හරි ආසයි ඔය ගහගෙන තියෙන බැච් එක ගහගෙන නම්බරයක් ගහගෙන ඇයිට යන්න තියනවා නම් තව සන්තෝසයි අපිත් මිනිස්සු කියලා හිතාන. පිස්සු අපි නිකන් අර කුරේ කෙවිලා වගේ භාගයට කකුල යන්නේ අඩමානට කියන කර එක තැන කරකැවිල්ලක් කරකැවි. මේ බණෙන් මේ මේ භාවනා වැඩ වලින් අපි පෙන්වන්නේ කැරකෙන්නේ කොයි දිහාවටද මොකද්ද කියලා අල්ලගන්න එකයි දෙවන්නේගේ සහයෝගයක් නැතුව. එහෙනම් වැඩමුළුව සාර්ථකයි. හැබැයි හුඟ දෙනෙකුට ඕන කරලා තියෙනේම නෙවෙයි මේ গিද්දර ගෙනියන්න මොනවා. මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. Tamange භාවනා කරනකොට Tamange චරිතය ඇදිලා තියෙන කොයි අතටද මොකද්ද ඒකේ තියෙන අඩුපාඩුව කියලා දෙවන්නේගේ සහයෝගයක් නැතුව දකින්නයි මේ ඕගතරණ සූත්‍රය උදව් වෙනවා. ඒක නිසා ආස්වාස් ප්‍රසවාස භාවනා කරන කෙනෙකුට උනත් මේ භාවනා කරගෙන යනකොට ඒ කෙනා මේ ධ්‍යාන සුඛ මොකක් හරි බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ඉඳ ගන්නකොටම අපේක්ෂාවක් තියෙනවා නම් සුන් වෙනවාමයි. හැම අපේක්ෂාවක්ම හැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු කඩවීමෙන් හමාරයි. ඒක නිසා කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ මම මෙතන ඉන්නවා කියන එක විතරක් බලාගෙන හිටියොත් බලාපොරොත්තු නැති චිත්තක්ෂණයක් නිසා බලාපොරොත්තු කඩවීමක් එන්නේ එතකොට නම් අපිට කියන්න පුළුවන් ඒකට උනා නෙවෙයි මෙන්න දී වෙලා කපන ක්‍රමය. ඒ නිසා මේ භාවනාවට ඇවිල්ලා ඒ අරක මේක බලාපොරොත්තු වෙන හැම කෙනාටම ඔය වක්‍ර ගමන, චපල ගමන, ඇද ගමන යනවා. කොයි වෙලාවක හරි සක්මන් කරනකොට මං කියන මේ කතාව ටිකක් විපස්සනාට නැඹුරු ඇති. නමුත් මං හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. මං හිතනවා ඒක කර බලන්න පුළුවන් කියලා. සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන වෙන්න ඇරලා කයට සක්මන් කරන්න ඇරලා පැත්තකටලා බලාගෙන වගේ සක්මන දිහා බලාගෙන පුළුවන් නම් අන්න හොඳම සක්මන. ඉතින් ඒකට උගව දෙනෙක් කැමති නැහැ. උගව දෙනෙකුට ඕනේ ඒ සක්මනේ තියෙනව සමීකරණ ධක්මනේ තියෙන ක්‍රමවේදය දැනගෙන මට හිතෙන්නේ ඒක කියලා දෙන්න තියෙන ආසාවද මන් දන්නේ නැහැ. ධක්මං කරන්න ගියාම අලුත කුර ගහපු හරක් වගේ පුදුමාකාර ඇදිල්ලක් අදින්නේ. කිසි කෙනෙකුට ස්වභාවයෙන් ඇවිදින්න බෑ ධක්මං කරන වෙලාවට. ඇහිඳ බලනකොට වෙන්නේ වයර් මාරු වෙලා වගේ. ඉතින් ඒක හදන්න වෙනව කල් ගන්න වෙනවා. මේ පටලවාගත්ත එක හදන්න ගෙදර ගියාට පස්සේ ඉතින් බයිනවා ගෙදර. පොඩි උණ්ඩ මේනවා මේ අම්මට පිස්සු හැදිලා ඉල්ල කියලා. ඒ ඉස්සර විදිහට ඇවිදින්න බෑ දැන්. ආනාපානේ කරන්න ගියම හුස්ම ගන්නත් බෑ. වෙනදා හිනකොට පොල් ගන්න ගමන් හුස්ම ගන්නවා සත්ත පහක ගාණක් නෑ. පලා නිල්ල ගමන් හුස්ම ගන්නවා දන්නේත් නෑ. දැන් හුස්ම ගන්න ගියාම හුස්ම ගන්න ගිහිල්ලා ඉසේකක් වෙනවා. මේ ආනාපාන සති භාවනා කරන බෙල්ල අමාරුයි කියලා කියනවා. ආනාපාන සති භාවනා කරන ඉසේකක් වෙනවා කියනවා. මොකද මොනවදෝ කරන්න හදනවා. තඩමණ්ඩ හදනවා. දැන් හුස්ම ගන්නවයි කියන එක බුදුහාමුදුරුවෝ දීලා තියෙන එක උප්පත්තියම හම්බු වෙච්ච <clears throat> ඉච්ඡානුක පේශින්ගේ අනිච්ඡානුක පේශින්ගේ දෙකෙන්ම කරන්න පුළුවන් එකම ක්‍රියාවලිය. ඕකට වෙන්නර්ලා බලා ඉන්නවා කියුවාම සමහර කියනවා ආනාපාන සතිය කරන්න බෑ කියලා. ඉතින් මෙතෙක් කල මොකද්ද කිරුවේ කියලා අහුවොත් එහෙම ආනාපානේ කරත් හැබැයි සතිය කිට්ටු කරන්න බෑ. සතිය කිට්ටු කරපුවම ආනාපානේ ඉෂ එකක් උන් එන්න පටන් ගන්නවා. ඇවිදින්න පුළුවන් සක්මන් කරන්න බෑ. මේ ජාතික විහිළු. මේ ජාතික විහිළු අපි භාවනා කියලා මොකද්ද එකක් හිතාගෙන ඉන්න. මොකද්ද රූප රාමුවකට විලා ඉන්නවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට අඩු ගානේ සම කරපු පොළවක කෙලින් තියෙන පොළවක එහාට මෙහාට ඇවිදිනවා කියන්නේ හරියට හරස් ප්‍රශ්න අහනවා මේක කොහොමද කරන්න කියලා. දැන් කවදාකවත් ඇවිදපු නැති කෙනෙක් වගේ අඟහරු ලෝකෙන් ගුරුත්වාකර්ෂණ නැත්තනකින් ආපු මිනිසෙක් වගේ දකලට පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ හුස්ම ගරගන්න නැති කෙනෙක් වගේ මේ ආනාපානය කරන හැටි ඉගෙන ගන්න හදනවා. ඒසා කරුණා කළ ස්වභාවික වෙන්නේ. ඉඳගෙන ඉන්නවනම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඕකට මොනවටද ආයේ මේ වෙන කවුරක්වත් උපදෙස් දෙන්න ඕන කම. පට්ටලට හොඳට වාඩිලා ස්වභාවයෙන් හුස්ම වැටෙන්න ඉඩ අරින්න. ඕකට මොකටද වෙන උපදෙස් ඉදමක් අරගෙන ඕකේ එහාට මෑටිය හක්ලම් කරන්න මොකක්වත් ඕන කරන්න. නමුත් ඒකවත් බෑ. ඒකවත් බෑ. ඒක නිසා ඒක විශාල චිත්‍ර රූපයක්ම වාගෙන මේක ඇති වෙටි ලොකු ගුරු මුෂ්ටියක් ඇති ලොකු රසායන මේ රත්තරන් සමීකරණයක් ඇති දිග එකක් අයියෝ අපි දන්නේ නැහනේ කියලා මේ ආනාපානයේ දිහා ලොකු හුඹස් බයක් ඇති කරන කියලා. ඒක නැති කරන්නත් මම හිතනවා දවස් 7 භාවනා පන්ති 7ක් විතර කරන්න වෙයි කියලා. මේ උඹත් බය අරින්නේ. ආනපාන කරනවා කියලා කියන්නේ මේ දන්න දෙයකට සතිය පිටුන එක විතරයි. ඒව නැත්නම් මේ එහාට මෙහාට යන්නේ අපි කොහොමදක් කරනවනේ. අපි සියලු ගමන් අතහැරලා කියන්නේ ළඟා වෙන්න යනවා නෙවෙයි. ඇවිදින එක ඇවිදින එක සඳහා කරනවා. හුස්ම ගන්න එක හුස්ම ගැනීම අපි කොහොමදක් කරන එක සියලු වැඩ බහා තබලා කරනවා කියන එකේ මේ දැඩි ආයාස කිරීමත් කුසීත භාවයත් නැති කිරීම සඳහා බුදුරජාන් වහන්සේ වක්‍ර මාර්ගයෙන් කියලා තියෙන්නේ වාඩි වෙලා චේතනාපූර්වක සැද කරන වැඩ සියල්ලම නැතකලා දානවා. හිතලා කරන අදිෂ්ඨාණයෙන් කරන චේතනාවෙන් කරන සංස්කාර සියල්ල නතර කරලා මොකද වෙන්නේ කියලා බලහින්න පුළුවන් නම් මේක එච්චර අමාරු නෑ. මම මේ මේ අමාරු බුද්ධ ඥානස්පව අමාරු කියපුවා කොනට වෙයි සරල කරන්න කියන එක නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. අපිට ඒකවත් බෑ මොකද ඉඳ ගන්නෙම දැඩි කරගෙන. ඉඳ ගන්නෙම එක්ක හිත වට්ටගෙන. ඒ කිය ඒකට ස්වභාවයෙන් ගන්න හුස්ම දිහා බලහින්නත් බැරි ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ දවස් තුනක වගේ භාවනක තමයි එක පරියන්කයක සියල්ල හර්ගි වෙලාවක තමයි තේරෙන්නේ මේ ඉඳගෙන ඉන්න එකේ සැපේ ඉඳගෙන ඉන්න එකේ සමබර භාවය ඉඳගෙන ඉන්න එකේ ලිහිච්ඡ ගතිය ඉදිරියට යන අපිට මෙහෙම අත පිට අතක් තියන්න හම්බ වෙන්නේ නැහැ නේ විවිධ රාජකාරණේ දැන් මොකුත් නැහැ කවුරුහරි කණ්ඩ දෙනවා සුදු ඇඳගෙන සිල් අරගෙන සිල් තුන් වට කරගෙන සීල භාවනා මධ්‍යස්ථාන ඉඳගෙන අතක් පිට අතක් තියන වාඩි වෙලා බලන ගමන් ඒක බුද්ධි විඳින්න බැරි නෑ. ඒකට සමාදම් වෙන්න බැරි නෑ. ඒකට එළඹ වාසය කරන්න බැරි නම් මං හිතන්නේ නිවනක් ලබන්න පුළුවන් වෙයි කියලා. මේ හම්බ වෙච්ච මේ කායික සුඛය. එංගල සක්මන් කරනකොට පය තියෙන වෙලාවේදී එහාට මෙහාට ඇවිදින්න ටිකක් වෙලා මුලදි මුලදි අර හිත පිට යන කන අතර වෙන්න අපි පොඩි මෙහෙවීමක් කරනවා වම තිනකොට වමට හිත යොදනවා දකුණ තිනකොට දකුණ හිත යොදනවා නමුත් ඒක සම්බර වෙලා එනවනම් පුළුවන් තරම් ස්වභාවික වේගෙන් ස්වභාවයට ඇවිදින්නදලා බලාගෙන ඉන්න එකයි කරන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ අනායුවන් අනාදානං කියන විදිහට අසන් අනායුවන් අසන්තිට්ඨ ඒක තැනක නතර වෙන්නෙත් නැතුව වොනට වැඩි වේග කරන්නෙත් නැතුව යනකොට ඒ ස්වභාවයෙන් ඇතිවෙන හුස්ම දැක්කොත් නම් බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. සක්මන් කරනකොට සාමාන්‍ය තමන්ගේ වේගයෙන් සක්මන් කරන ගමන් සක්මනේ කියලා විශේෂ රසයක් නැනමුත් ඒක ලොකු යුතුයකමක් කරගන්නවා. බුදු අතක් කරගෙන ඒ සක්මන කරන පැයක් විතර. අන්නේම කරනකොට නම් මේ මනුස්සයාට මේ ලොකු විශාල අනාගතයේ වෙන්න තියෙන ලොකු අභිවෘද්ධි කෝක වෙතත් ශරීරයේ ස්වභාවයෙන් සුවයලවන ගතියක් එනවා. ඒ සාමාන්‍ය තම පොලෝක යහට මෙහෙට ඇවිදිනවා තමන්ගේ වේගයෙන්. පැයක් ඉඳගෙන ඉන්නවා ආශ්වාස ප්‍රශ්වාස බල බල. ඉතින් ඒ ටිකේදී ওই මහා ලොකු ගමන් එහෙම නැත්නම් ළඟා වෙන තියෙන ලොකුව නැතුව අපි සරලව කල්පනා කළොත් අපි පැයක් වාඩිලා ඉනකොට පැයක් කතා නොකර ඉන්නවනේ. කවදාකවත් මේක වෙනවද බලන්න වැඩ කෙදලා ඉන්න ගමන්. භාවනා මධ්‍යස්ථාන කොච්චර නීති දරන තිබ්බත් එක එක නඩකිනකොට මොෙන්න බැනක. එහෙන් ඇහැට හො කතා කරනවා. භාවනා බලන වෙලාවේ පැයක් ඉඳගෙන ඉන්නකොට කතා නොකර ඉන්න එක පුදුමාකාර කුසලයක්. මොකද අපි රැස් කරන සියලු කුසල් සියලු දක්ෂතා අපෙන් සෝදපාලුවට ලක් වෙන දැන් තමයි ලීක් වෙන දැන් තමයි කතාව. එසා සාමූහික භාවනාවට ගිහිල්ලා සාමූහික භාවනාවේ කතා නොකර ඉන්න පුළුවන් නම් මෙතකයි කියන්න බෑ කියන හම්බෙන ආනිසංශ. සමහරකට පිස්සු හැදෙනවා කියන්නේ. ඒ තරම්ම කතා කරලා පුරුදු කරලා තියෙනවා. මේක සීමාවක් නැහැ. තොන් ගාණෙන් කතා කරනවද, රාත්තල් ගාණෙන් කතා කරනවද, කිලෝග්‍රෑම් වලින්ද කියලා මැනිල්ලක් නැහැනේ. ඔයie කතාව. අඩු ගන්න පැයක. ඒ වගේම බලන්න මේ ඉඳගෙන ඉන්න පැය කිසිම සතෙක් මැරීමක් කලා කොහොමඩක්වත් වෙන්නේ නැහැ. කිසිම හොරකම සිද්ධ වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් සිද්ධ වෙන්නේ. ඒක හොඳටම තේරෙනවනේ. මේ අඩුගානේ භාවනා කියන මේ එලිපත්ත පාගනකොට සීලය සම්පූර්ණයි කිය. කාය වචන දෙකේ වෙන්න තියෙන්නේ මේක ආඩම්බර වෙන්නේ නැතුව මෙච්චර මේ දුස්සීලයන් ඉන්න ලෝකේ මෙච්චර ශිල්ප දාලා සතුන් මරන ලෝකේ ශිල්ප දාලා හොරකම් කරන ලෝකේ ගණන් කරලා කාමීත්‍යාචාර කරන ලෝකේ සීමාවක් නැතුව වචනේ හසුරන ලෝකේ බීම ගැන කතා කරන්නවත් කැමති නැති ලෝකේ එක පැයක් මම වාඩිලා ඉනකොට මගේ මේ ටික නැහැ. මම පැයක් සක්මන් කරනකොට මගේ මේ ටික නැහැ කියලා මෙන්න මේ ටිකවත් සතුටු වෙන්නේ නැතුව මේකට අසතුටු වීම හරියට අර සිද්ධාර්ථ කුමාරයා කාලේ ලැබිච්ච ධානා සුඛය ප්‍රතික්ෂේප කරන තාකල් මහබෝසතන් වහන්සේට බුදු වෙන්න හම්බුනේ නෑ. එදා විඳපු ඒ සැපය හිතුව උනට වැඩි කියලා. ඒක ඒක ඒකට සමාදම් වෙන හැටි දන්නේ නෑ. ඒකට ජීවුනේ වෙනකොට ද්වේෂ කරන ගතිය. ඒක නිසා එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා ඉන්නවනම් ඉන්න පුළුවන් නම් ඒක සමාදම් වෙනවනම් ඒක තමයි මගේ ජීවිතේ කරගත්ත ලොකුම පින්කම් බව දන්නවනම් Tamanට තේරෙයි අපි මෙතෙක් කල සංසාරේ මේ වර්තමාන මොහොත කොච්චර වෛර කරලා තියෙනවද කියලා. ඉතින්දා ජීවිතේ අපි වර්තමාන මොහොතට වෛර කරන්න නේද මෙච්චර ලස්සන රූප ගොඩක් gedera තියාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන සද්ද ගොඩක් gedera තියාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන ගඳ රස ಜಾති gedera තියාගෙන ඉන්නේ. මෙච්චර ලස්සන ඇතපුතු කොට්ට මෙට්ට වට කරගෙන ඉන්නේ. මේ වර්තමාන මොහොතේ ඉඳ දෙන්නේ නැතුව රූප බලපං. සද්ධාපං ගන්ධ රස පහසින් ගියක් කියන්නේ ওই ටික තමයි. ඉතින් ඒකක ඉන්නකොට ඒ ඒ හිතට හරියට ඉඳුල්කට ගන්න දවසේ පොඩි කාට ඔක්කොම જાති කැවිලිත් තියලා පාට පෙට්ටිත් තියලා පොත්පත්ුත් තියලා සෙල්ලම් බඩු ගොඩක් තියලා මැද ඉඳලා එකක්වත් අල්ලන්න දෙහිටපන් කිව්වොත් එන්නේ මොකද වෙන්නේ? කවදා හරි ඉඳීද? පණින්න ඉස්සෙල්ලා හිත ඌට දන්නෙත් නෑ මොකක් කරලායි කියලා අම්මට තේරෙන්නේ නෑ මොකක් කරලායි කියලා තාත්තට තේරෙන්නේ නෑ මොකක් කරලායි කියලා. ඊට හපන් අපි කරන වැඩි. එහෙම නැත්නම් හොඳට තම්බල සුවඳ ගන්න බත්තලියක් දීසි දීසි වලට බල්ලා තියන බෙදලා බල්ලෙකුට කිව්වොත් බඳ ඉඳගෙන බලන් හිටපන් කියලා. මස්සලියක බල්ලෙකුට පුළුවන් වෙයිද බලාගෙන ඉන්න. ඊට හපන් අපි ගෙදර ගිහිල්ලා කරන දෙල්ලම. ඊට හපන් වූපු මස්සල් මස්දීසි වටේට තියානේ අපි කියන හිතට අනේ හොඳ බල්ලෝ මේකක් අක්කන්නතු හිටපන්කෝ මස්සලිසියා මෙතෙන් දැවිලා දෙනකවත් දිහා බලලා හිත හදාගන්න ඒ ඔක්කොම මේසා සංකීර්ණ වෙච්ච මේසා සංකර වෙච්ච බරපතල ප්‍රශ්නයකට සරුවචනාංශයේ දෙන පළවෙනි උත්තරේ තමයි වර්තමානයේ පවතින හිතක ඒ කිසිම කෙලෙසකින් සම්මිශ්‍රණේ නැහැ. වර්තමානයේ මම දැන් මෙතන කියන එක ඇහෙන් විදින එකක් නෙවෙයි. කණෙන් විදින එකක් නෙවෙයි. නාසයෙන් විදින එකක් නෙවෙයි. දිවෙන් විදින එකක් නෙවෙයි. කයෙන්වත් විදින එකක් නෙවෙයි. සීල ඉන්ද්‍රයන්ගෙන් ප්‍රතිබද්ධ නැති චිත්තක්ෂණයක දිව්‍යමයයි. ඒක ලෝකෝත්තරමයි. ඉතින් අපිට ඉන්න බෑ. ඒකට පුදුම වෛරයක් අපි ළඟදී. ඇඟට නොදැනෙන්න එකෙන් පයින්. මොන විදියකින්වත් වර්තමාන හිත තියන හැබැයි අපි අර ප්‍රයත්නේ නිසා අපි අදිෂ්ඨාන ශක්තිය නිසා එහෙම නැත්නම් කුසල ඥාන නිසා එක මොහොතකට තිබ්බැයි තියන්න ඉසල පයින්න ඊගා චිත්තක්ෂණය පයින්න ඉතින් අපි හිතාගත්තොත් මේක ද්වේෂය නිසා පැන්නොත් වේගය වැඩිකම නිසා පැන්නා නැත්නම් කරන අර වැඩි කරන්න තියෙන මේ වැඩි කරන්න තියෙන ආසාව නිසා පැන්නොත් ගිලි ගන්නවා එකතන කිමිතිලා නැහිනවා ද්වේෂයෙන් පැනිරලා වතුර ගහගෙන යෑමක් මැද යන්නේක තමයි ගත්ත චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණයටත් කියනවා. ඊගා චිත්තක්ෂණයටත් කියනවා. ඕකට කියනවා යෝගාවචරය. ඉතින් යම් දවසක තේරුම් ගත්තොත් නිසන වලට ආවත් ඉඳගෙන හිටියත් සක්මන් කරත් එදින්දා වැඩ කළත් ගෙදර ගියත් රකී රසාවක් කළත් ඒ කරන වෙලාවේ මට දවසකට එක චිත්තක්ෂණයක් මට පුළුවන් වර්තමානයේ හිත පවත්වා මම මේක හෙට මගේ සියලු කිසල් සියලු දක්ෂතා සියලු ශූරකම් හිතලා මම හිතන චිත්තක්ෂණ දෙකක් කරගන්න තුනක් කරගන්නවා කියලා ටික ටික ටික ටික ටික වැඩි කරනවා නම් ඒ වැඩි කිරීමයි මධ්‍යම ප්‍රතිපදා බව දන්නවනම් ඒ යෝගාවචරයට මේ ප්‍රතිපදාවෙන් කොච්චර දෝ සතුට වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන අසීමිත කෑදරකම. මෙච්චර මෙයාර කාම ලෝකෙට වගේ කුට්ටි කඩා ගන්න තියෙන ආසාව නිසා එක්ක එක මදි කියලා පශ්චාත්තාපය. එහෙම නැත්නම් මේ භාවනා කරන නිසා එදිනදා ප්‍රශ්න එන්න ඕනේ නැහැ. මම එන්නකොට එන්න වටින්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න එනකොට හිතනක් කරගන්න. ඒ වෙනුවට මට එක හුස්මක් බලන්න පුළුවන්, දෙකක් පුළුවන්, තුනක් පුළුවන්, හතරක් පුළුවන් කියලා ආධුනික මනසක් ඇති කරගෙන මේ ලැබෙන පුංචි දේ අගේ ආඩම්බර කෙරුවොත් ඒකේ තියෙන වටිනාකම තමයි ඒකේ එකතැනක ඉඳලා කිලි නැහිමක් ඇත්තෙත් නැහැ කලබල කරන්න කියලා ගහගෙන මැරෙන්නෙත් නැහැ මේ දේ දන්නවනම් අපිට තියෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණේ වර්තමානයේ රඳවා තබා ගැනීම සඳහා ඒ වටිනාකම අපි මේ මුළු සංසාරේ කරලද සියලු පින්කම් වලට වැඩි වැඩි දෙන්නලද සියලු දාන වලට වැඩි එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියලා දන්නවනේ ඒක කොහොමද ඒක මේ සාධාරණීකරණය කරන්නේ මම දැන් මෙතන කියලා කයට හිත ගන්න බෑ මුළු ලෝකයේ කොතනක හරි තැනක් පිළිබඳව හිතනවා. ඒක නිසා වර්තමානයේ හිත පවත්ලා මම දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නා කියන එක. එක චිත්තක්ෂණයකට. එක චිත්තක්ෂණයට මුළු ලෝකෙම අසතිමත් වුනොත් මුළු ලෝකය පිළිබඳව මානසික හරය නොපැවැත්වීම හරහා ඇර ලෝකයේ පිළිබඳ මානසිකාරය පවත්වන ගමන් දන් නොදෙන ගමන් කවදාකවත් වර්තමානට හිතෙන්නේ නැහැ. වර්තමානයේ මම දැන් මෙතන කියන එකට ඉන්නේ. ඒක නිසා යෝගාවචර දන්නවනම් අනේ මගේ ජීවිතේ මං කවදාකවත් නැතුව එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියා. ඒ චිත්තක්ෂණය මම දැන හෝන දැන ලෝකෙම දන් දීලා තියෙනවා. මට තියෙනවද කොන්දක්? මට තියෙනවද ආධ්‍යාත්මයක්? මට තියෙනවද පෞරුෂත්වයක්? මේ චිත්තක්ෂණ දෙකකට තප්පර දෙකකට විනාඩි දෙකකට මේක වැඩි කරගන්න. ඒ තාක් ඉන්නා තාක් ඒක නම් මුළු ලෝකෙම දන් දෙන දෘෂ්ටියක් තියෙනවා. දර්ශන දන්තෙන් දර්ශනයක් තියෙනවනේ මේ වර්තමානයේ අගය කරන්න. අපිට වෙන්නේ මොකද්ද වර්තමානට එනකොටම අර වැඩේ කරන්න බැරි වුණා. ආරය කොනවා කරයි දන්නේ නැහැ. අනු මං ගැන මොනවා හිතයි දන්නේ නැහැ. මං ආරය ගැන කොහොමද හිතන්නේ කොහොමද කියලා අර ලෝකෙ මොන්නව හරි කුණක්. මොනවා හරි කෙලේශයක්. මොනවා හරි මාර වාක්‍යික ධර්මයක් මොනවා හරි නීවරණයක් හිතට එන්න පටන් ගන්නවා අඩු ගන්න එක චිත්තක්ෂණයකට බෑ මේ ඔක්කොම අපිට වද දෙන්නේ අපි ආශාවෙන් රැස් කරපු දේවල් කවදාකවත් අපි දන්නේ නැති දෙයකින් කෙලෙසක් එන්නේ අපි හොඳටම දන්න ඕවර් ටයිම් කර කර හම්බ කරපු දේ තමයි අපිට වැඩියෙන් වද දෙන්නේ ඉතින් මේක තමයි අවිද්‍යාවේ කොච්ච දාන තත්ත්වය ඒ නිසා ඒක එහෙමම තියෙදි ඒ තරම්ම අභියෝගයක්ම තියෙදි සංකීර්ණව තියෙදි සංකරව තියෙදි එක චිත්තක්ෂණයක වටනාකම ගත්තොත් එයාට තේරෙයි මම මේ කයේ ඉඳගෙන ඉන්න පහසුවේ හිත තියෙනවා කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ බුදු වෙලා තියෙන්නේ මේක හොඳට පුරුදුණයි කියලා අපි හිතමු තමාරු පරණයි මේක ඉන්නේ ඒ නිසා හිතා ගන්න පුළුවන් පුරුදු වෙලා අපිට පුළුවන් උනායි කියලා හිතමු විනාඩියක් දෙකක් තුනක් මේ ඉන්න කයේ තියාගෙන ඉන්න එතකොට බාහිරයට දෝප හිත ඇතුළට නැමුණා වෙනවා. නන්නත්තර වෙච්ච හිත gedara ආව වෙනවා. ආව තමන්ගේ පැලැස්සට ගියා වෙනවා. බබා තමන්ගේ අම්මගේ උඩුක්කට ආව වෙනවා. මේන මේකට ආවට පස්සේ තේරෙයි මේ කය ඇතුලේ මෙතෙක් කල නොදැක්ක විශාල වැඩ රාජකාරී උඩක් යනවා. මෙතෙක් කල මේක පිටින් ඉඳලා බැලුවා වගේ පේන. දැන් යන්ත්‍රාගාරයක් ඇතුළට ගිහිල්ලා යන්ත්‍රාගාරේ වැඩ කරන හැටි බලනවා. ජල විදුලි බලාගාරක ටර්බයින් එක වැඩ කරන හැටි බලනවා. බලනකොට පේනවා අර එන ජල දහරාවෙන් මේක කරකොල දෙන හැටි. එතකොට පේන්න පටන් ගන්නවා මේ මමයා කියන එක, මේ කය කියන එක ඇතුලේ හතර දෙනයි වැඩ කරන්නේ පටවි ආපෝ තේජෝ වායෝ විතරයි. හැබැයි එකවරකට එකයි වැඩ කරන්නේ. අපි හිතමු යම් වෙලාවට යෝගාවචරයට හිත ඇතුලට ගිහිලා කම්පන චංචල මට පේනවා. බර හැල්ලු ගති ටික මට පේනවා. උණුසුම සිසිල් ටික මට පේනවා. වැගිටෙන පිටු කරන ගැටි පේනවා කියලා. ඒ දේ, ඒ පේන දෙයට හිතගත්තොත් අර කයමුත් කය කියලා මම දැන් මෙතන කියන එක හතරෙන් එකට අඩු කරන්න. ඉතින් මේක වායෝ ධාතුවට ගත්තාම ආනපන කියලා කියනවා. වායෝ පොට්ටබ්බ ධාතු. ආපෝ ධාතුවට ගත්තාම වැගිරෙන ගති, පිටු කරන ගති තියෙනවා. නැත්නම් උණුසුම සිසිලස තියෙනවා. එහෙම නැත්නම් මේ බර ගති පොළොව බදාගෙන, කාගෙන මේ පොළවේ හිටලා තියෙන හැටි පේනවා. ඉතින් අපි යම් විදියකට අර ලෝකෙම දන් දීලා කයට ගත්ත මේ හිතින් අනිකුත් ධාතු තුනත් අයින් කළා වායෝ ධාතුට විතරක් හිත දැම්මොත් අපි කො තානාපාන විතරක් හිත දැම්මොත් අර නටමින් තිබුණ හිත තවත් ටිකක් එක තැනකට කේන්ද්‍රගත වෙනවා. නාභිගත වෙනවා. ඒකෝදි භාවයට යනවා. ඒකාග්‍ර වෙනවා. ඊට පස්සේ හුස්ම වදින තැන විතරක්ම හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා හිතමු. හරියටම නාසිකාග්‍රේදී, හරියටම තොල උඩදී, හරියට උගුරේ තියෙන හැටි කියලා. එක වදින තැනකට ගියොත් මේ යෝගාවචරගේ හිත කොච්චර ඒකාග්‍ර වීම, නාභිගත වීම සිදු වෙනවද කියනවනම් ඒක හරහා බහින්න පුළුවන් ඇතුළට මේ Taman ඉන්නේ ආස්වාසයේද ආස්වාසිනුකට ප්‍රසවාසෙමුත් පාවා දෙල ඉවරයි. එතකොට මුළු ඇඟමත් ගිහිල්ලා ආශ්වාසයේ ඉන්නකොට ප්‍රශ්වාසයේ නැති බව 100%ක්ම තැහැපෑදෙනවා. එතකන් හිතන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක එකට යනකම ආශ්වාසයේ ප්‍රශ්වාසය ඇත්තෙම නැහැ. ආශ්වාසයයි ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්න යෝගාවචරයට ශබ්දවලින් බාධාවක් නැහැ. වේදනාවලින් හිතුවේ බාධාවක් නැහැ. ඉචුලින් බාධාවක් නැහැ. ඒ මොනම දෙයක්වත් තියෙනවා නම් ආශ්වාසය ආශ්වාසය බව දැනගන්නත් බෑ. ඒ නිසා එක හුස්මක් එක ආස්වාසයක් සිදු වෙනකොටම අස්පන අපිට මේක ආස්වාසය කියලා දන්නවනම් අර ඉස්සලා ගත්ත ඒ කෙලෙස් නැති චිත්තක් වෙන හොඳටම පිරිමැදලා හොඳටම තීව්‍ර කරගෙන හොඳටම ප්‍රණීත කරන්නේ යෝගාචරයට කියන්න පුළුවන් මේ ආස්වාසය ප්‍රස්වාසය මේ මේ ආකාරයෙන් වෙනස් වෙනවා මේ ප්‍රාශ්වාසය ප්‍රශ්වාසය මේ ආශ්වාසය මේ මේ ආකාරයට වෙනස් වෙනවා. මේ දෙක නැතුව සද්ද වලට ගියාම එතකොට මේ මේ ආකාරයි. වේදනාව වලට ගියාම මේ මේ ආකාරයි. හිතීල වලට මේ මේ ආකාරයි කියලා. මේ කොටු කරගත්ත, පටු කරගත්ත, පරිච්ඡේද කරගත්ත, වෙන් කරගත්ත වූ මේ එක එකක ලක්ෂණ කියන්න පුළුවන් නම් ඕක තමයි ඥානය කියන්න පුළුවන් අන්තිම කෙලවර. අද අපි කීයක් ප්‍රශ්න වලට උත්තර දුන්නද එකකවත් එක්කෙනෙක්වත් මම ආස්වාසය කරනකොට මම ආස්වාසයේ හිටියා. මට ආස්වාසය වැටුනේ මෙහෙමයි කියලා කියන්නෙම නැහැ. ඒකෙන් පැනලා අල්ලපු ගෙදර කතාවල් කියනවා, මාරියයි බල්ලයි කතාවල් කියනවා, හෙට වෙන්න තියෙන දේවල් කතා කරනවා, ඇඟට දැනෙච්ච දේවල් කියලා මිසක් බලන්න කවදාහරි අපේ හිත කොච්චර චපලද කියලා, කොච්චර ෂටද කියලා, කොච්චර මායාවිද කියලා මේ සිල් අරගෙන පොරොන්දු වෙච්ච හුස්ම ගැන එක වචනයක් අල්ලියෙන්නේ නැහැ. ඒ වෙනුවට වටපිටාවේ තියෙන දේවල් ගැන දිග මේ කතා කියවන. අර ගොඩාක් අවුම්කම් දෙන්න වෙයි. ඒ තරම්ම කතා ගොතන්න කැමති අපේ හිත. අපි කවදා හරි මේ ඔක්කොම කපාගෙන ඉක්මන් වෙන්න යන්නත් එපා. මොකද කක්ක ගොඩක ඉඳලා ගත්ත ගමන් මේ අසුචි වලක ඉඳලා ගත්ත අසුචි පණුවෙක් වගේ දැන්. ඒක පහට මේ සානි සඳුන් ගාල් සබන් ගාලා නාවල සුද්ධ කරන්න බෑ. උනියා වතුරෙන් සුද්ධ කරලා ගන්න ඕනේ ටිකක්. ඉක්මන් වෙන්නත් ඒවා. හොඳට බාහන කවදා හරි මට එක හුස්මක් ගැන හරියට මේ ආශ්වාසලාදී ආශ්වාස කරා. මට ඒක මේ සීතලකට වැටුණා. ප්‍රශ්වාස කරනදී ප්‍රශ්වාස කරා මම මෙනෙහි කරා. මට උණුසුමකට වැටුණා වගේ. මේ මං කියන එක කියන්නේ කෙනෙක් නෙමෙයි මම මේ කියන්නේ. විස්තර කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ 100 200ක් සාහිතියක් දෙන්න පුළුවන් කිසිම කෙලෙසක් නෑ. කිසිම කෙලෙසයක් නැහැ. නමුත් අපි කොච්චර කෙලෙස් වලට ආසද කියනවනම් එවැනි චිත්තක්ෂණ කෝටි ගණක් ඉන්නේ නැති. කවදාකවත් වාර්තා කරන්නේ අපි දන්නේ නැහැ ඒක මන්ත්‍රී ප්‍රතිපදාව. අපි ඒ තරම් ආසයි මේ වතුර ගිලෙන්න හෝ වතුර ගසාගෙන යන වැඩවලට. ඉතින් ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා මේ අවසාන භවයේ කරපු වැරදි ටිකක් මේ එක්කෙනෙක්ක පුද්ගලික දෝෂයකට යන්නේ නැහැ මේවා. මේවා රාජ අපරාධ නෙවෙයි. නමුත් අපි කපාගෙන යන ගමනේ කපාගෙන යන්නේ මොන වගේ අවුල් ජාලාවක්ද කියලා පොඩ්ඩක් හිතාගන්න. ඉස්සරහා තියෙන දේ ඉස්සරහා තියෙන දේ වශයෙන් විස්තර කරන විතරයි අපි දන්නේ නැත්තේ. අනික ඕනේ කුණු හරපයක් දන්න. අස්පනා අපිට මේ තියෙන දේ ඒ තාලෙන් කියන්න අපි දන්නේ නැහැ. ඒ තාලෙන් කියන එක වටිනාකමක් අපිට තේරෙන්නේ නැහැ. මොකද අතිශෝක්තියට ඒ තරම්ම අපි කටහුරු කරගෙන තියෙන්නේ. කවදාකවත් ඇතිදී ඇති හැටියට කියන්න බෑ. ඒක ඔබ මට්ටම් කරනවා. එහෙනම් දැන් අව탁සීරු කරනවා. එහෙම නැත්නම් තියෙන එක තියෙන දිහා බලන්න ඉන්න බෑ අපට. ඊගාට මොකද වෙන්නේ කියලා අහනවා. කොතන ඉඳලා මෙතෙන් ආවේ කියලා අහනවා. නානා විදිහට මේ වර්තමාන චිත්තක්ෂණයෙන් බලනවා. ඒක නිසා මේ බුදුරජාන්සේ බැරි දෙයක් කියනවා නෙවෙයි. නමුත් මේ දේවතාවා කියනවා නිදුකාණවා සෝභාන්ති පැන්න මිසක් අයහ පැත්තට මං කොඩාක් අල්වහිට එක්කෙකුටවත් පණින්න බෑ ඔක්කොමලා එක්කෝ නියලා නැහිනවා එක්ක නැත්නම් දිවලට ගහගෙන යනවා. ඉතින් ඒ නිසා අපි ගත්තොත් භාවනා කරන පිරිසක් වශයෙන් ඕගසරණ සූත්‍රයට අහුම්කම් දෙන පිරිසක් වශයෙන් මේ ඕගහේ තියෙන දෙපැත්තේ තියෙන ප්‍රපාතේ මේ දෙපැත්තේ තියෙන භයානකකම ඒකේ තියෙන චපල ගතිය මේකේ තියෙන ෂාට ගතිය මේකේ තියෙන මායා ගතිය මේ තරම්ම නිර්දය විදිහට අපිට පහර පහර දෙද්දී බුදුනාසේ සියල්ලම කපන්න පුළුවන් වර්තමානයේ හිත පැවැත්වීම. එහෙම නැත්නම් අපි කියනවා මේ වීර්ය සහ සතිය කියන චෛසික දෙකට වැටෙන මේ හිත වැටෙන දෙනතුව මැද තියෙන සතිය පවත්නකොට. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලානේ කියන්නේ. මේ සතිය දෙපැත්තේ තියෙන වීර්යයි සමාධියයි සමාධියට ගියයි කියලා කියන්නේ ගිලිලා නැහිනවයි කියන එක. ඔන්නට වීර්ය කිරුවයි කියලා කියන්නේ දිවෙලට ගහගෙන ගියයි කියන එක. දෙක මැද තියෙන සතිය වීර්ය වැඩි වෙලා ගසාගෙන යන වෙලාවේ ඒ බව දන්නවනම් ඒත් ප්‍රශ්නයක් නැහැ ඒත් සතිය තියෙනවා සමාධිය වැඩි වෙලා මම මේ සමාධිය වැඩි වීම නිසා නින්දට වැටුණා සීතල වුණා හිත සංකීකත්ත කියලා දන්නවනම් ඒත් බේරුමක් තියෙනවා මොකද සතිය තියෙනවා නමුත් මේ සමාධියට දාසකම් කරන්න යන්නත් එපා වීර්යයට දාසකම් කරන්න යන්නත් එපා මැද තියෙන සතිය දාන්නවනම් දැන් මගේ හිත දුවන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි කියලා මොන කිසිම කෙනෙකුට කරන්න බැරි උදව්වක් එතන සිද්ධ වෙනවා Taman tamange தත්ත්වේ දන්නේ ඒක විතරක් නෙවෙයි, ඊතර සීල ඉතාම වැදගත් දේ තමයි මේ දැකපු දේ දැකපු විදිහට වාර්තා කරන්න පුළුවන් නම් දෙවෙනියට උදව් කරන්න පුළුවන්. ඒක නැතුව මොන જાති කොච්චර කොල ගණන් කතා කරත් කොච්චර පැය ගණන් කතා කරත් sannivedanayak නම් වෙන්නේ ඒ බුදුම ස්වාමීන් වහන්සේලා තමයි මම දැකලා තියෙන්නේ අන්තිම දක්ෂ. ඒ කමඨහං සුද්ධ කිරීමේදී හරියට යොමු කරවීමේදී ඉතින් ඒ සාංශේ මට මට දඬුවම් කරලා තිබුණා මම කියන දේවල් තේරෙන්නේ මම කතා කරන්න වල්පල් කියලා වාඩි කරගෙන හිටියා පැත්තක. මේ මිනිසු කතා කරන දේලා අහගෙන හිටපන් කියලා. මම මාස 18ක් විතර බර ගාන කමටහන් සුද්ධ කරනවාට පන්ති පිටිපස්සේ දන ගහලා තියාගෙන ඉන්නේ. ඔයාගේ මාව තියාගෙන හිටියා මම කියන දේවල් වැරදි කියලා. ඊට පස්සේ ආයඩෝ කියනකොට තේරෙනවද මිනිස්සු කොච්චර උගත් වුණත් කොච්චර සිල්වන්ත වුණත් කොච්චර ඕනකම තුනත් පිස්සු කෙලින්නේ නැහැ. ඕන දේ කවදාකවත් කතා කරන්නේ සමහරලාට ප්‍රොෆෙසර්ස්ලා. සමහරට සුද්ධෝ. එහෙම නැත්නම් හැම තැනම භාවනා කළා මෙතෙන්ද ඇවිල්ලා සායන කියනවා මට ඔබේ ජාතකයේ ඕනෙත් නැහැ, ඉතිහාසය ඕනෙත් නැහැ. පිම්බෙන වෙලාවේදී පිම්බෙන බව මෙනෙහි කරාද කියලා කියපම වැටුනේ මොකද්ද කියපම. හැකිලෙන වෙලාවේදී මට හරියට හැකින්නා කියලා මෙනෙහි කරන්න පුළුවන් ද වැටෙන්නේ මොකද? ඒක මම ඔබට හරියටම වුණා කිව්වගේ කියන්නම් පාර. කදාවත් කියන්නේ. අපි හෙටත් ධර්ම සාකච්ඡා කරાવી. අනිද්දත් සමාඩ කරાવી බලන්න අපේ හිත කොච්චර චපලද කියලා අපේ හිත කොච්චර අර läග ගන්න ගතියට සහ ගසාණ යන ගතියට එනවද කියලා. ඒ නිසා මම මේ නැවතත් කියන්නේ බරතුචානස අපිට දීලා තියෙන්නේ අමනුස්ස වැඩක් නෙමෙයි. මිනිස්සුෙකුට කළ හැකි සරල වැඩක්. නමුත් අපේ හිතේ කාගේ කරන්නේ මේ ඉඳගෙන මම මෙතන ඉන්නවා කියන එක දැන ගැනීම මහා ලොකු දෙයක් හිතන්නේ නැට ලොකු ලොකු කුට්ටි කරන්න හදන. උඩ පයින්න කියලා බස්ස බිම යනවා. ගහේ උඩාතු අල්ලන්න ගිහිල්ලා. මේ සරල ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක මිනිස්සු නේද දෙවියෝ බව අගය කරනවා. ඒ ඒ దేవතාව අගය කරනවා කාලයකට පස්සේ එක්කනේ හරියට කඹේ යහපැත්තට ගියා. හරියට තනිය ගන්දේ යහපැත්තට ගියා. හරියට දූනාශය කොට අල්පූල් ගෙඩියක් තිබ්බා වගේ හෙල්ලෙන්න තුන තියන්න පුළුවන් වුණා කියලා පෙන්නන එක. ඉතින් මේ භාවනාවේ වශයෙන් නැත්තම් අරමුණක හිත පැවැත්වීම නැත්තම් අරමුණකට මධ්‍යස්ථ අරමුණකට හිත පැවැත්වීම හරහා අපේ තියෙන අමනකම අපේ තියෙන මරිගතිය අපේ තියෙන චපල ගතිය අපේ තියෙන ෂඩ ගතිය මායාවී ගතිය මතු කර ගැනීමක් විතරයි මේ මතක් කරන්න පුළුවන් උනේ මේ මේ කියන කතාව අනුව අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට දාලා බැලුවොත් අපි මේ සිල් රකින්නයි කියලා කොරන්න ගිහිලා ලෝකේ ඇති කරන තියෙන අවුල් ජාලාව කියලා බලනකොට තිරසනුන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ජොල්ලිය වැලකඩියක් කාලා ජීවත් වෙනවා. අපි මේ හදාගෙන තියෙන කුරුසෙට තියලා එන ගහගත්තට පස්සේ අපි මොනවා කරත් සමාජයෙන් විවේචන ලබනවා අපි සමාජය විවේචනය කරනවා. කොච්චරක් සීලේ සීලබ්බත පරාමාශයක් කරගෙන තියෙනවද කිව්වොත් ලස්සනට ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා භාවනා නොකරන කාමභෝගී ගෙදරවල ඉන්න අපි කියන්නේ නිකන් සාමාන්‍ය පු탁 දෙනේ කියන්නකෝ අපි කිය මුස්ලිම් මිනිස්සු කියලා කියමු. ඒ මනසයි සංසාරයට බැඳින තණ්හාවේ. ඒක හොඳටම පැහැදිලි. ඒක මුස්ලිම් මිනිසුන්ට ඥාන හත් දෙනෙක් විතර තියා ගන්න පුළුවන් මස් මාළු කනවා. ඉතින් ඔය කරගෙන ඉන්න පුළුවන්. නමුත් සිල්වන්ත මිනිස්සයා සංසාරයට බැඳින්නේ ද්වේෂය හරහා විතරයි. සිල්ලතුන් අතර විතර ප්‍රශ්න ගැටුම් ද්වේෂය වෙන කොහොක්වත් ගෙවල් දොරවල ඉන්න මනුස්සයා කාමයට අහු වෙලා දැන් මෙතන අපි ලොක්කෝ දැන් ඔක්කොම අපි සිල්වන්තයි කියාගත්තට පස්සේ කිසි කෙනෙක් කහින්න බෑ කිසි කෙනෙක් වටපිට බලන්න බෑ ඉතින් අනික් එක්කන දිහා බලලා නිකම් මෙයා පව් කරගන්න. ඒ නිසා අනුන් කරන හැම වැරද්දකින්ම ඔය සීලබ්බත පරාමාශය තියෙන එකන එකෙන් 100 ගණක් විඳවනවා. ඒ වගේම Taman අතින් වෙච්ච වැරද්දට හැන්ද වෙනකොත් හෙට උදේ වෙනකොත් පහුවෙන්ද වෙනකොත් තුන් වරුවටම කනගාටු වෙලා හිතනවා නේ මගේ සදාචාරය කියලා හිතන. ඉතින් මේ දෙක නැතුව මේ ප්‍රයෝජනේ සලකලා සිල් රකින්නයි කියන එක අපි කියන විදිහට අවිපටිසාරත්ථය ආනන්ද කුසලාණ ශීලාණ කියලා සර්වඥාන්සේ දේශනා කරතට මහන්නේ මේ උඹේ සීලේ තියෙන්නේ හිත සමාහිත කරන්න. ඔබ හිත සමාහිත වෙනවනම් ඒක තමයි සීලේ. හිත සමාහිත වෙන්නේ නැතුව උඹ දස සිල් අට සිල් උපසම්පදා සිල් දහසක් සංවර සිල් මොනව රැක්කත් ඒක අර බූරුවෙකු පිටේ හකුරු පැටව වගේ බූරුවට හකුරු රස තේරෙන්නේ නැහැ බූරුවට පැටව වගේ නමුත් Tamanට තේරෙනවා නම් මේ ගත කරන අපේ සීලාචාර ගතිය නිසා අපේ මේ පිරිසුදු කම නිසා සීතල ගතිය නිසා වෙන්දට වැඩිය හිත පොඩ්ඩක් කීකරු වෙන ගතියක් අන්‍ය විහිිත නොවන ගතියක් විපිලිසර වෙන්නේ නැති ගතියක් එච්චර තමයි බුදුහාමුදුරුවෝ ඉල්ලන්නේ ඒ නිසා පිරිසක් අතර භාවනා කරනකොට අපිට අනන්තවත් අවස්ථාවක් ලැබෙනවා. අපි මේ ගත්ත ප්‍රයත්නය නිසා තිබුණටදී හිත සමාහිත වෙලා ඒකෝදි භාවයටපත් වෙලා ඒකාග්‍ර වෙන පැත්තටද යන්නේ නැත්නම් මේ භාවනා කරන්න ආපු නිසා ප්‍රෙෂර් එක නැග්ගද කියලා. heart attack එනවද කියලා. ඒ තරම් අද. ඒ මොකද මේ භාවනා කියන එක අර්ථකථනයක් දීලා නැහැ. මම කියන්නේ භාවනා කියන එක නෙවෙයි. මේ සතිය කියන එක අර්ථකථනයක් දීගන්නේ. සතියෙන් තමන්න පුළුවන් නම් දැනගන්න භාවනා පරියන්කේ ඉනකොට සක්මනේ ඉනකොට ඉඳලා වැඩ කරනකොට මේ මතුවෙන මතුවෙන নানা ආකාර දේවල් මතුවෙන මතුවෙන දේවල් වල කාගවත් කිසි වෙනසක් නැහැ එක්කෙනෙකුට විතරක් නෙමෙයි දුක එන්නේ ඕනම කෙනෙකුට එනවා ඝර්ෂණේ එනවාමයි ඒ එන දේවල් තියෙදි තමන් ගත්ත අරමුණ රකින්න පුළුවන් නම් පරියන්කේදී අපි කිව්වත් ආනාපානයි කියලා ඒ උලන් එනවා සද්ද ඇහෙනවා වේදනාව දැනෙනවා මොනවා තිබුණත් ඒකට කැඩිලා ආයසර කානපාන ගෙනත් යන්නට තමන්ට ක්‍රමසහ විදි සහකල යුත්ත මේකයි කියලා දන්නවනම් කරන්න කරන්න කරන්න ගන්න ඒ මනුස්සයා තීරුම් අර ගන්නවා බබා වැටුණට එයා නැගිටිනවා තනියම ඉසල ඉසල දඬු වැටේ යලා නැගිටට පස්සේ තනියම නැගිටිනවා කවදා හරි මේක නැගිටිනවා නැගිටට පස්සෙත් වැටෙනවා. නමුත් වැටෙනවා අඩුයි නැගිටිනවා වැඩි. ඒ වගේ ආනාපානයට උස්මට සම්බන්ධ වෙනවා වැඩිකමක් තියෙනවනම් අන්න වැඩි යනවා. සක්මන් කරනකොටත් තමයි තේරෙනවනේ මේ සක්මන් කිරීම නිසා අලුතෙන් පව් කෙරෙන්නේ නැහැ. ඒ ඒ වෙලාවේ වර්තමානයේ පවතින හිත පාත්තන්න පුළුවන් පරණ පව් නිසා විවිධ දුක් කරදර එනවා. නමුත් ඒවා ගෙවන් වෙනවා. මට එන්නේ එන්නේ සක්මනට හිත බඳිනවා වැඩි කියලා ඉන්නේ හැම එකක් බලාපොරොත්තු වෙන්න එපා. එදින්දා වැඩ කරනකොටත් අනන්ත අප්‍රමාණ විදියට ලාභ පාඩු දෙක සිද්ධ වෙනවා කිසිම වෙනසක් නැහැ රහතන් වහන්සේටද පු탁කනරද කියලා. යස ආයස දෙක ඕනම කෙනෙකුට සමානයි. සැප දුක දෙක ඕනම කෙනෙකුට සමානයි. රහතන් වහන්සේ බලන්නේ මේවට හිත නරක කරගන්න එපා. එච්චරයි. පුතඥය හිත නරක කරගන්න නඩුත් ගිහිල්ලා අල්ලමුගෙදටත් කතා කරලා කක්ක කරන වටේට ගන්නවා. කක්ක කෙරුවට කමන්නේ වැසිකිලි එක. මේකේ මොනේ කක්ක කරලා යන හැම කෙනාගම නෑදෑයින්ගේ යාළුවන්ගේ ගාගෙන අනාගෙන අනාගාමි වෙන්න හිතන ඇන්නේ මේකට. දැන් කරන්නේ අනාගන්න එක තමයි. මෙන්න මේ தත්ත්වය යටතේදී එදිනදා ජීවිතේ තවන්න පේනවනම් මේ කාටවත් කිව්වට දුකක් කවුද ගන්න පුළුවන් එකෙක් ඉන්නේ උගෙත් පල්ල පෙරිලා. දුක් ගන්න පුළුවන් එකෙක් ඉන්නේ කවුද මේකේ? එක එක්කටත් තියෙනද ඉඩක් කියන එක. වැක්කිරෙන දුක් පිළලා. ඉතින් කාටවත් කියලා වැඩක් නැහැ. ඊවසපම් පපුව කියලා වතු ටික ගාගෙන ඉන්න එකයි තියෙන්නේ. කාටවත් කියලා වැඩක් නැහැ. ඕනේ නම් තමන්ගේ දුක කියනකොට දේශපාලනඥයෙක්ගේ වාසියක් ලබයි. ආර්ථික විශේෂඥ ආර්ථික වාසියක් ලබයි. සමාජ විශේෂඥ සමාජ ලාභයක් මම තමයි හිතපු තැනම. ඒක කාටවත් කියා පාන්න ඕනේ. මේ ඉදිරියට වැඩවලදී මට නැවත නැවතත් ත්‍රිවිධ රත්නය කියන ශ්‍රද්ධාව මේක ඉතින් කාටවත් වෙන දෙයක් කියලා ලෑස්තිලා යන ගතිය පුළුවන් නම් ලදලද වෙලාවේ ආ මම දැන් මෙතන හිටගෙන ඉන්නේ මම දැන් මෙතන ඇවිදිමින් ඉන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ මම දැන් මෙතන නිදාගෙන ඉන්නේ කියලා ඉරියව්වට අර හිස් දා ගන්න ගතිය වැඩි වෙනවනේ එහෙනම් ඉතින් ලොකු වෙනසක් සිද්ධ වෙනවා එතකොට අර අතිධාවනයක් නැහැ එතන එතන ටැග් ගහිලකුත් නැහැ. මේ යම් කිසි කෙනෙක් කවදා හරි මේ කලාව ඉගෙන ගත්තයි කියලා හිතන්නකෝ. ඉගෙන ගත්තට පස්සේ තේරෙයි කාටවත් ඒ තමන් ඉන්න පදනමෙන් තව කාටවත් ඒක අදාළ නැහැ. තමන් ඉගෙන ගන්න ක්‍රමේ කාටවත් අදාළ නැහැ. පොදුවේ නම් මේකට මධ්‍ය ප්‍රතිපදාව කීයකි. මොකද අපේ කෙලෙස් ප්‍රමාණය වෙනස්. අපි වෙන තියෙන වෙන පදනම. ඒ නිසා අපි කරන ක්‍රමයේ අපිට පොදුවේ කියනවා මිස මම මේමයි කියලා උඹත් එහෙම කරපන් කියන්නේ ඒකයි බුදුචානන්සේ කියව පළවෙනි 69ක් රහතන් වහන්සේලාට උඹලා දෙන්නේ එකපාරේ යන්න එපා. උඹ යම්මා කාටද ධර්මයේ තේරුම් ගත්තේ ඒ විදිහට කියලා දීපන්. අරයත් එක ගලපන්න එපා. ගලපපු ගමන් අර සරල භාවය නැතිවලා සංකර භාවයටපත් වෙනවා. ඒක නිසා හැම යෝගාවචරයකම කල්පනා කරන්න අපි මේ කඹේ ඇවිදින ගමනක් යන්නේ. අපි මේ තනියේ දණ්ඩක යන්නේ. මේ පීනද්දි ජීවිත ආශාවෙන් දිය සැඩ වතුරක පීනද්දි කරටත් ආගෙන නම් පීනන්න යන්න යන්න එපා. ওই තීන යාලුකම්, ওই නෑදෑකම්, ওই ගන්තොටේ ඇසුරුම්කම් පවත්තන හැම එකක්ම මේ ඝන ඕගයක සැඬ ඕගයක පීනන දෙන්නේ කටක් දාගෙන යන්න හදනවා. එහෙනම් පුළුවන් තරම් බලන්න මම දෙන්නෙක් නෑ. දැන් ඊයේත් නෙමෙයි හෙටත් නෙමෙයි මෙතන වෙන තැනකත් නෙමෙයි මේ එන මේ චිත්තක්ෂණය දිනු කරුවොත් මේක තමයි පින කියලා තේරුම් ගත්තොත් මේක තමයි අපි මේ වැඩසටහනකින් හඳුල්ලා දෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයට තේරෙයි මේට ඉස්සෙල්ලා අපි කොච්චරක් හදිස් වෙන්න ගිහිල්ලා මේක අවුල් කරගත්තද කොච්චරක් අවස්ථා ලැබිච්ච වෙලාවේ නිදාගෙන හිත හැංගීගෙන කුසීත වෙලා කම්මැලිලා පහරලියද කියලා. අහානේ දෙකට සාපේක්ෂව Tamanට අර මැද නිකන් හරියට සතපනයි කාසිය රෝල් කරපුවාම මේ වගේ පොලෝක ඇද ගන්න නැතුව එහෙම යන්න පුළුවන් වගේ යන්න පුළුවන් නම් පොළේ මොන හරි ඇදක් තුනොත් ඒක පැත්තට වැටෙනවා. ආන්නේ වගේ ඇලයින්මන්ට් එක හදපු රෝදයක් තනි තනි තනිසලා පොලෝක පෙරලන්න වගේ මේ ලද චිත්තක්ෂණයකට කියනවා ක්ෂණ මාත්‍රාව කියලා. ක්ෂණ මාත්‍රාවේ පුංචි හරි වර්ධනයක් සිද්ධ වෙනවා නම් මේ සාවිශාල පරපතර කෙලෙස් රාශිය වින්දද්දී දුස්සීලෙන් මැද ඉඳද්දී ඒක සමාදන් වීමෙන් පමණයි අපිට හැකි සංඥාවක් එහෙම නැත්නම් යෝගාවචර ගතියක් භ්‍රමචාරිකමක් ගන්න තියෙන වැරදි පිළිබඳව හෝ අනුන්ගේ හෝ තමන්ගේ කතා කරන්න පටන් අරගත්තොත් සාපේක්ෂව නම් පුළුවන් කමක් නැහැ. නමුත් වැරදි වැරදි වශයෙන් දකින්න කතා කරන්න ගත්තොත් අනිවාර්යෙන් අති දහවණයකට වැටෙනවා. එහෙම නැත්නම් තමන් එක තැන ගිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ගිලෙන්නෙත් නැතුව කලබල වෙන්නෙත් නැතුව ගමන ආනාපාන විතර සම්බන්ධ ගන්න නෙවෙයි. ඒ වගේම වීර්ය සමාධි කියන දෙකට සර සම්බන්ධයි. අපි කරන හැම සමාජ ජීවිතයකදීම ජන විඥානය තුල අපේ ආධ්‍යාත්මික ජීවිතය තුල භෞතික අභිවෘද්ධිය තුල හැම එකටම යොදන්න පුළුවන්. එනිසා දැන් මේක ආර්ථික සමීකරණයක් වෙලා තිනවා. දේශපාලන සමීකරණයක් වෙලා තිනවා. සමාජික සමීකරණයක් වෙලා තිනවා ලෞකිකව. නමුත් මේ ඔක්කොම දිනු කරලා අවසානයේ Taman ඉදිරියෙන් තියාගත්ත අභිමතාර්ථයේ පවා විපරිණාමයකටපත් කරලා එන ඕන දෙයක් පිළිගන්න නැත්නම් අපේ සිංහල ක්‍රමයට සිංහල උනාට ඒක බුදුහාමරගේ වචනය අෂ්ටෝක ධර්මයේ කම්පා නොවන තැනටපත් කිරීමත් මේක හරහා සිද්ධ වෙනවා. ඒ නිසා අද නැත්නම් මේ වැඩමුළුවේ මහා ලොකු වෙනසක් නැති වෙයි. නමුත් මේ ඇති කරගන්න ජවය ආරම්භය එහෙම නැත්නම් මේ අබ්බැහිය දිගින් දිගට දිගින් දිගට වර්ධනය කරනකොට ප්‍රතිඵල එන දවසට එහිතා ගන්න බෑ ඒක කොහොමද වෙන්නේ කියලා ප්‍රතිපල එන දවසට තියෙනවා අපි අර බුළු පුළුවන් තාලෙට ඉස්සල්ලා යොදාගත්ත නිසා ඉස්සල්ලා මේක හඩගත්ත ගත්ත නිසායි අද ප්‍රතිපල ලැබෙන්නේ නමුත් මුල් අඩිය තියෙනකොට ප්‍රතිපල පිළිබඳ කිසිම හැඟීමක් නැහැ ඒ සමයක අපි ආගමක් විදිහට දැන් කරන්නේ ශ්‍රද්ධාවෙන් කරන්නේ ඇදහිල්ලෙන් කරන්නේ අන්තිමට ඒක ප්‍රඥාවෙන් සාක්ෂාත් කරනකොට ඒක ප්‍රඥාවෙන් පන්නරේ තියෙනකොට ඒ ශ්‍රද්ධාවක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් මුලදී බෞද්ධ උපදීච්ච අපට තියෙන පෙත තමයි ශ්‍රද්ධාවෙන් බයි. කරන කෙනෙකුට ප්‍රතිඵල ලැබෙනකොට අපිට පුළුවන් ප්‍රඥාවෙන්කට අර්ථකථනයක් දෙන්න. ඒ නිසා භාවනා නොකරන එහෙම නැත්නම් කියනවනම් ඒ ගැන නොහිතන ලක්ෂ කෝටි සංඛ්‍යාවක් අතරින් අපි යම් ප්‍රමාණයක පියවර ඉදිරියට අරන් තියෙනවා. ඒ තැබූ පියවර පිළිබඳව ජයග්‍රහයි හැඟීමෙන් හැකි සංඥාවෙන් එහෙම නැත්නම් ඉදිරිය බලන ගතියකින් තොරව වෙච්ච වැරදි ගැන කල්පනා කර යන්න ගියොත් මතක තියාගන්න එක්ක අති ධාවනයකට වැටිලා එහෙම නැත්නම් එතන ගිල නැහින්ද හදන්නේ ඒක නිසා එහෙම කරන්න නැතුව වර්තමානයේ හිත පැවැත්වීමෙන් පුළුවන් තරම් කබි යවිදින් මනුෂ්‍යගේ සමබර භාවය කෙනෙක්ගෙන් අපේක්ෂා කරන්න එපා. Tamangemai ලැබෙන්නේ ඒකම අදහගෙන නැත්නම් ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියමු. මධ්‍යම ප්‍රතිපදාව දාන ඉදිරියට යන්න සියලු දෙනාට මේ මෙතෙක් ලැබුණු උපදේශ ආද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා